හොඳයි අපි ධර්ම දේශනාවක් සඳහායි කාලේ ගන්න බලාපොරොත්තු වෙන නිසා කවුරුත් ටිකක් අතපය හිරිවැරලා පොඩ්ඩක් වාඩි වුණු. අද ධ්‍යාසනෙමයි ඉන්න වෙන්නේ ප්‍රාර්ථනා. ආයිති මහල්පරි ගිහිලා සාදු කාලය පවත්වමු ධර්ම දේශනාව. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ ඊවං ගාපති සික්ඛිතබ්බං ති න මනං උපාදී සාමිති නචමේ මනෝ නිශ්චිතං විඥානං භවිष्यति ඊවං හිතේ ගාපති සික්ඛිතබ්බං කීති සදා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ ධර්මවි පදන මුල් කරගෙන කරගෙන යන මේ වැඩ පිළිවිලේ සෑම දවසෙම වේලාවක් ගන්නවා මේ ධර්ම දේශනාවක් සඳහා. පසුගිය වාර කීපෙම අපි දේශනාව සඳහා ඉදිරියෙන් තියාගත්තේ සර්වචනාංශ විසින් දේශනා කරන ලද වටිනා සූත්‍රයක්. මේ සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙන අනාථ පිණ්ඩිකෝ වාද සූත්‍රයේ වශයෙන් නම් කරලා තියෙන සූත්‍රයක්. මේ සූත්‍රයට පදනම් වෙලා තියෙන ඒ පසුබිම අලුතෙන් බණ අහනායිගේ ප්‍රයෝජනයේ සඳහාත් පරණායිගේ මතක් කිරීම සඳහා සීපත් කළොත් අනාථපිණ්ඩික සිටුතුමා කියන චරිතය ලංකාව වගේ බුද්ධඝම විෂයක් වගේ හදාරන පාඨශාලා විෂයක් තියෙන රටක බොහොම ප්‍රසිද්ධ චරිතයක්. ප්‍රධාන වශයෙන් කියනවා ਸਰවචනාසිගේ ශිවණක් පිළිසේ උපාසක පිළිසේ දායකයන්ගේ පිළිසේ ප්‍රධානියා විදියට ප්‍රධාන දායක උපස්ථායක විදියට තමයි සඳහන් වෙන්නේ. ඒ තමයි ඉතින් අර සියලු මනාතයන් සඳහා පිදු නැත්නම් බත් දෙන අදහසෙන් අනාථ පින්නික කියන නමයි ප්‍රසිද්ධ. ආයේ ගිහි නම සුදත්ත කියන නම එච්චර ප්‍රසිද්ධත් නැහැ. නමුත් මේ අනාථ පින්නික කියන නම පුංචි බුද්ධාගම්කාරයෝ පවා දන්න නමක්. ඉතින් මෙතුමා ඉස්ලාම් වතාවට බොහෝම අලංකාරවත් විදියට ජේතවනාරාම පූජාව කරපු තැන ඉඳලා ඒ තමන් ක්‍රමිකව පවත්වාගෙන ඉන්න පින්කම් විශාල වශයෙන් කරපු අදටත් ඒ උපාසක පිරිසට ආදර්ශයක් තිබ්බ වටිනා චර්යාවක්. ඊට අමතරව තව ලකුණක් කියනනම් එතුමා ਸਰවචනන්ති ඇසුරු කිරීමේ ප්‍රයෝජන පළපරෝජනක් වශයෙන් තමන් පළවෙනි මාර්ග ඥාන ලබාගත් සෝවාන් මාර්ග පලස්ත ආර්ය ගිහි උතුමෙක් විදිහට තමයි කටයුතු. ඉතින් මේ මිතුමාගේ අනාද පින්ඩිකෝ වාද සූත්‍රයට පදාන් වෙන්නේ එතුමගේ ජීවිතයේ අවසාන අවස්ථාව ජවනිකාව මරණාසන්න මොහොත ඒ වෙලාවේදී ਸਰවචනාංශයට හිතින් වන්දනා කරලා පණිඩකාරයෙක් යවලා පණිඩකාරයා මාර්ගෙමුත් වන්දනා කරලා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා සිටුමැදුරට වැඩම කරවලා ආසන්න බණක් ආසන්න ධර්ම දේශනාවක් කරන්නයි කියලා. ඉතින් මේ වෙලාවේදී ආනන්ද ස්වාමීන් වහන්සේ සමග සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අනාථපිණ්ඩික සිටුමැදුරට වැඩම කරලා ඒ මරණ මංචකයේදී කරන ලද ධර්ම දේශනාවේ පදනමයි ඉතිහාසයයි මේ අනාථපිණ්ඩිකෝ සවාද සූත්‍රය සඳහන්. ඉතින් එතනදී මේ සූත්‍රයේදී සිතුමා ඊ타ත්ම ප්‍රසිද්ධ විදියට බොහොම ප්‍රකට විදියට මරණාසන්න වේදනාව පිළිබඳව මතක් කරලා දෙනවා. ඊ타ත්ම උග්‍ර වේදනාවක් ඊට වරටක් දාලා තද කරනා වගේ තිරින්ගයක් දාලා බඩ හරක් කපන කැත්තකින් කපන්නා වගේ තාමත්ව දැඩි වේදනාවක් ඉන්නේ කියලා සඳහන් කරනවා. අශ්‍රශීල සඳහා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කියන වචන පවා මේ ඉක්මවල කියනවා නෑ එහෙම දරන්න පුළුවන් කතියක් නෑ සංස නොදැරිය හැකි වේදනාවක් ඉන්නේ කියලා. ඉතින් අන්න ඒ වගේ වේදනාට්ට එහෙම නැත්නම් වේදනාවෙන් පීඩිත වෙච්ච අවස්ථාවක ඉඳද්දී සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ විදිහට තද බල වේදනාවක් ඉන්නවනම් Taman වුණු කරන ලද භාවිත මනසක් ඇති කෙනෙකුත් වෙන නිසා සඳහන් කරනවා එහෙමනම් මේ වෙලාවේදී මේ හිත අහ කන දිවනාසය කය මන කියන මේ දේවල් વિશેයි විසිරී යන්න දෙන්න එපා හිත ඇතුළට නමගන්න. ඉතින් මේ මේ ධර්මදේශනා පිළිවෙලින් අපි ඒ අහ මුල් කරගෙන විඥානයේ පහළ නොවීමට කන මුල් කරගෙන නාසය මුල් කරගෙන දිව කය ආදී වශයෙන් දැන් ක්‍රමයෙන් පැමිණලා අද දේශනාවේ සඳහන් වෙලා තියෙන්නේ න මනං උපාදිස්සාමීති නච්ච මේ මනෝනිශ්චිතම් විඥානං භවිෂති इति එවං හිතේ ගහපති සික්කිතබ්බ. ద్వාර 6න් ඒ බාහිර ద్వාර රූප ద్వාර 6 පහ ගිවං කරලා අවසාන වශයෙන් මනස නිස්රේ කරගෙන ආශ්‍රය කරගෙන විඥානයක් මට නොවේවා කියලා ඉක්මෙන්නේ කියලා කියන්නේ. ඉතින් අපිට හිතා ගන්න පුළුවන් ඒක කොච්චර ගැඹුරු දෙයක් අර වගේ මරණාසන්න වේලාවක ඉදිරිපත් කරනකොට කොහොමනම් සිටුමාට වැටහීමක් සිද්ධ වුණාද කියන එකයි මේ වෙලාවේදී අපි තේරුම් ගන්න උත්සාහ ගන්න. ඒක අපිට ඒ වගේ තාම මරණාසන්න දුකක් ලැබිලා නැති වුණත් ඒ වගේ වෙලාවක තබා ඒ වගේ ඇහැකන ජීවනාශයේ ප්‍රකෘතිතුරන් තියෙන වෙලාවකපත් කියන එක වෙලාවකවත් මේ බණ තේරුම් ගන්නෙ කොහොමද? වටහා ගන්නෙ කොහොමද? අපි මේ භාවනා කරන බලාපොරොත්තු මේ භාවිත හිත භාවිතා කරන බලාපොරොත්තු හිත මේ වගේ මනස මනෝද්වාරයේ විශ්ලේ කරගන්න නැතුව හසුරුවා ගන්නේ කොහොමද කියන කාරණා තුනම අපිට සාකච්ඡා කරන්න පුළුවන් වටේ. සුත්‍රමේ වශයෙන්, චින්තාමේ වශයෙන්, භාවනාමේ වශයෙන්. ඉතින් ඒක මම හිතන්නේ ඉච්චරම සීල දනාටම අංග සම්පූර්ණ වෙන විදිහට අපිට තුන් ආකාරයේ වැටහීමක් කරගන්න පුළුවන් වෙයි කියලා කිසි නමුත් අපි උත්සාහ කරමු මේ ශක්ති ප්‍රමාණයට කොහොමද මනද්්වාරය ඇසුරු කරගෙන හිත විසිරියා නොදී අත හිත කීකරු කරගනිමින් හිත පවත්වාගෙන යන්න මේචල් කරගන්න ආණ්ඩු මට්ටු කරගන්න මේ විපස්සනා භාවනාව අපි කොහොමද කරන්නේ ඉතින් අපි විඥානයේ මනෝවිඥාන ආශ්‍රය කරගත් අවස්ථාව ගැනයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒක ඉතින් බොහොම අරූපී ධර්මතාවයක් බොහොම අමාරුවෙන් තේරුම් ගත යුතු දෙයක් වෙන්නේ මොකද්ද මේ විඥාණය තමයි මේ සියලු මායාවල් කරන්නේ ඉතින් මේ විඥාණය කරන මායාවල් දැනගන්නවා විතරක් නෙමෙයි මායා කාර්යයත් අල්ලගන්නයි උත්සාහ කරන්න හදාන්නේ අපි හරියට වේදිකාවක මැජික් පෙන්වන වෙලාවක ඇස්පෙන්තුම් පෙන්වන වෙලාවක ඒ අස්මන්දුම මායාව කරන හැටි දැක ගන්නා අදහසින් මායාව දිහා බලා ඉන්නවා. විඥානයේ මේ මැජික් එක දිහා බලා ඉන්නා වගේ මොකද බුදුරජාන් වහන්සේ දේශනා කළ තියෙනවා පේන පින්දුපමං රූපං රූපය පෙන පිටුවක් වගේ වේදනා බුබුලූපමා වේදනාව සබම් බුබුලක් නැත්නම් දිය බුබුලක් වාගේ මරිචිකූපමා සංඥා සංඥාවේ වැඩපිළිවෙල මිරිඟුවක් වගේ කදලුකූ කදලුකූපමා සංඛාරා කෙහෙල් කඳක් වගේ සාරයක් විදිහට පේන තුනට අසාරයක් දෙයක් සංස්කාර කියලා කියන්නේ මායූපමා විඥාන විඥානේ මායාවක් වගේ. ඉතින් මේ මායාකාරයගේ මායාවල් දැන ගැනීම සඳහා මායාකාරය අධ්‍යා බලා සිටීමේ ඉන්න ඒ ඉඳගෙන කරන හික්මීමක් ගැන මේ කතා කරන්නේ. ඊටාමත්ම අමාරුයි අපි ගොඩක් වෙලාවට බලන්නේ මායාවේ විඥාවේ තියෙන රස විඳින්න හදනවා විසක්කා. ඒ විඥාවේ තියෙන අස්මැද්දමේ තියෙන මායාවේ තියෙන රැවටිල්ල අපි මේ සල්ලි දීලා අපේම මෝඩකම දැක ගන්නවා නේද කියන එක අපිට තේරෙන්නේ ඒ තරමටම අපි මේ මායාවල් බලන ආසයි, විඥාවල් බලන ආසයි, අස්මැද්දුම් බලන ආසයි, අස්මැද්දුම් කාරීන්ට සම්මානක් පුදුනවා. ලෝකේ හොඳම විඤ්ඤාකාරය හොඳම මායාකාරය කියලා තමන් ඇතුලේ ඉන්න මේ විඥානය මායාකාරය දන්නවනම් කාටවත් මං හිතන්නේ උතුරු බලන් දන්න යයි කියලා. ඒක නිසා මේක අවබෝධ කිරීමේදී මේ එක විදියක ආත්ම නිෂේධනයකුත් සිද්ධ වෙනවා. මේක රස විඳින්මින් ගත කරන කෙනාට මේ කරන වැඩි එහෙම නැත්නම් මේ මායාවල් බල බලා ගත කරන ජීවිතයේදී මේ මායාවල් දැන ගැනීමට ගන්න උත්සාහය උඟක් මේ රැඩිකල් වාදී වැඩපිළිවෙලක් නැත්නම් විප්ලවීය වැඩපිළිවෙලක් ඒක කරන්නවත් කැමැති වෙයිද කරලා නියමාකාරයේ දකින්නකොට බුදුන් දැක්කා වාගේ එහෙම නැත්නම් කාර්යපුත්තු සාංශ පෙන්වන්න හැදුවා වගේ එහෙම නැත්නම් මේ අනාථපිණ්ඩික සිටුතුමා තේරුම් ගත්තා වගේ තේරුම් ගන්න පුළුවන් ශක්තියක් තියෙයිද කියලා හිතා ගන්න බෑ ඒ තරම්ම මේක මායාකාරයි මේ මායාකාරී බව වෙන විදිහකට කියනවා මේ වංචනිකයි ෂටයි සටකපට. ඒ ගති නිසා ස්වභාවය දැක්කට අපි අර්ථකථනය දෙන්නේ මායාවක් විදිහට නෙමෙයි ලොකු වටිනා දෙයක් දක්වන. බොහොම උතුම් දෙයක් දක්ව විදිහට වෙන කෙනෙක් දැක්කේ නැහැ මං විතරයි දැක්කේ කියන විදිහට ඒක ආඩම්බර වෙන්න හදන හිතක් මායාව දැකලා ඒකේ හිස් බව, බොල් බව සහ මායාකාරී බව, ෂටවතිය මායාකාරී ගතිය, වංචනික ගතිය දැක් ගැනීමට ගන්න උත්සාහය. ඉතින් ඒක නිසා ඒ ප්‍රයත්නයේ තමයි විපස්සනා කියලා අපි කියන්නේ. වෙන විදිහට කියනවා නම් සීලෙන් සමාධියෙන් තනවා වඩාගත් හිතකට කළ හැකි කළ යුතු උත්තරම කෘත්‍යයක් විදිහට මේක දැක්කොත් එක සැරයක් දැක්කොත් ආයෙ කවදාකවත් ඒ වගේ මේ මායාවල් බලන එකක් නැහැ මෝඩකම අගය කරන එකක් නැහැ. නමුත් ඒක දැන ගැනීමට අපහසු වෙන විදියටයි විඥානයේ සමීකරණ වැඩ කරන්නේ. විඥානේ වැඩ කරන්නේ එහෙම මායාව දැක ගන්න පුළුවන් තාලෙ ක්‍රමයේ. කොහොම මොනම මායාකාරයක්වත් වැඩ කරන්නේ මායාව පෙන්වන විදියට නෙවෙයි. ඒක නිසා විපස්සනා වෙදී මේ විඥානීය චක්කු විඥාන සෝත විඥාන ගාහන විඥාන ජීවා විඥාන මනෝ විඥාන නොවේවා කියන අදහස නිසායි අපි මේ භාවනා මධ්‍යස්ථාන කියලා ඇස් දෙක වහගෙන ඇති වහගැනීමෙන් අදහස් කරන්නේ චක්කු විඥානයේ පහළ වීම දකි ඊට කඩ වහනිකයි. සදන තැනකට යන්නේ කියලා කියන්නේ සෝත විඥානයේ සඳහා ඇහැ මේ කන ආශ්‍රය කරන හිත පහළ වීම තියෙන අවස්ථා අඩු කරගන්නයි. ගන්ධ සුවඳ බලන්න එපා, ගන්ධ සුවඳ අභිරමණය කරන්න එපා කියලා කියන්නේ ඝාන විඥානයේ තියෙන අවස්ථාවල් දොර කවුළු වසා දමන්නයි. භාවනා කරන වෙලාවේදී රස බැලීම සහ කතා කිරීම කරන්න එපයි කියලා කියන්නේ ඒ ගාහන විඥාන ජීවා විඥාණයට කියන ඉඩපාඩු මකා දැමීමයි අතීතනාගත වශයෙන් හිතවිලි රාග ද්වේෂ වශයෙන් තර්ක කිරීම විතර්ක කිරීම එහෙම නැත්නම් සග කිරීම පශ්චාත්තාප වීම වශයෙන් විතර්ක සැක සංකා පහළ නොකර ගන්න අදහසක් ඉල්ලන්නේ මේ මනෝවිඥාන පහළ නොකර ගන්න අදහසින් ඉතින් අන්න ඒ පහ චක්කු සෝත ඝාන ජීවා මන කියන විඥාන පහෙන් මගාරවලා කීකරු කරගන්න පුළුවන් එක තැනකට මෙයා ගන්න ඕන නිසායි කාය විඥානයේ පැවැත්වීමට කායනුපස්සනාව උද්දජානන් වහන්සේ දක්වලා තියෙන්නේ මොකද කාය විඥානයේ වැඩපිළිවෙල ගොරෝසුයි ඒ නිසා ආධුනිකට ලේසි. ඒක සඳහා කාය සංස්කාරයටයි අපි හිත යොදා. කාය විඥානයේ විසින් පෝෂණය ලැබෙන අවිජ්ජාපච්ච සංකාර සංකාරපච්ච විඥාන කියන විදිහට කය මනස් කය සම්බන්ධ කරගෙන පහළ වෙන්න පුළුවන් විඥානේ පහළ වෙන්නේ කය සංස්කාර පදනම් කරගෙනයි ඒ නිසා භාවනා කරනකොට අපි ඉස්සල්ලාම කාය සංස්කාරයට හිතියොද ඒ කාය සංස්කාරයට හිත යෙදවීමට කායගත සතිය කියලා කියනවා කාග්‍යාසී කයනුගේ හිත කායානුපස්සනා කියලා කියනවා නමුත් මේ කායානුපස්සනා වේලාවේදී විපස්සනාවම සිද්ධ වෙනවද සමතේද විහිද්ධ වෙන්නේ කියනත් කියන එකත් ප්‍රශ්නයක්. ඉතින් ඒක නිසා සමහර විටක කායානුවගේ සිහිය නැත්නම් ආනාපාන සතිය පිම්බීම හැකිලිම එහෙම නැත්නම් සක්මන වගේ දෙයක් කරනකොට අපි කොච්චර දුරට ඒලා කාය සංස්කාර වශයෙන් හඳුනාගෙන විපස්සනා පැත්තට යනවද එහෙම නැත්නම් ආනාපාන සතිය වගේ භාවනා කරලා ධ්‍යාන වශයෙන් සමතේට යනවද කියන එකත් දෙකක් මාර්ග දෙකක්. නමුත් මෙතනදී පේන තියෙන පැහැදිලිව මෙතන ආරාධනා කරන්නේ උනන්දු කරවන්නේ ඒ විපස්සනා පෙතයි විපස්සනා මාර්ගයයි. ඉතින් ඒ අනුව බැලුවොත් සතිපට්ඨාන සූත්‍රය වගේ තැන්වලදී සරුවචන් වහන්සේ ධර්මානුපස්සනාවට, චිත්තානුපස්සනාවට, වේදනානුපස්සනාවට කලින් මේ කායනුපස්සනාව කියලා කියනවා. ඉතින් අර කායනුපස්සනාවෙන් සමතයටත් විපස්සනාටත් දෙකටම යන්න පුළුවන් නිසා උගදෙනි කායනුපස්සනාව බාලාංශ පන්තියක් විදිහට බාරගන්න. ඒ නිසා විපස්සනා කරන අය බොහෝ විට සමහර විටක කායනුපස්සනා කරන්න ඕනේ වේදනානුපස්සනාවෙන් පටන් ගන්න පුළුවන් චිත්තානුපස්සනාවෙන් පටන් ගන්න පුළුවන් ධම්මානුපස්සනාවෙන් පටන් ගන්න පුළුවන් ඒක ශ්‍රේෂ්ඨයි ඒක ඉහළ පන්තියක් කියන වගේ රවටිල්ලකුත් තියෙන. නමුත් මේ ਸਰවචනසේ දේශනා කරපු සූත්‍රවල තියෙන ක්‍රමික ආනුකුබ්බි ආනුකුබ්බ කිරියා ආනුකුබ්බ සීකා ආනුකුබ්බ පටිපදා කියන විදිහට යනකොට හැම තැනකදීම නිවැරදි ගමන් කරන්න නම් කායන ප්‍රශ්නාවේ පටන් ගන්න එක හොඳයි කියන එක තමයි පොදුවේ බණක් කියනකොට කියන්නේ. ඒක ඉතින් තම තමන්ගේ කායචත් ලකුණු හැට වෙනස් වෙන්න පුළුවන්. නමුත් පොදුවේ සර්වචනාංශයේ දේශනා කරනකොට ධර්මයක් කායන ප්‍රශ්නාව තමයි ඉස්සකල තියෙන්නේ එතනදී මේ මනෝ මනන්නේ මනෝනිශ්චිතම් විඥානං කියන වචනයට සම්බන්ධ වෙන තැන තමයි කාය සංස්කාර කියන මේ පදේ. ඉතින් අපි දන්නා සතිපට්ඨාන සූත්‍රයේදී ආනාපාන සතියට හිත යොදනකොට සතෝ ආස සති සතෝ පස්ස සති කියලා ඉතර ගැඹුරක් මොනවත් නැහැ 100න් ආස්වාස් කරන 100න් ප්‍රසවාස අපි උදේ මේට පැයකට විතර ඉස්සලා ඒ පරියන්කට පෙළඹෙන වෙලාවේදී කය හොඳට තැම්පත් කරලා වේදනාවක් නැති වෙන ස්වරූපෙන් තැම්පත් කරලා එයින් හිතට කරදරයක් වේදනාවක් දුකක් නොවන තැනට ආවට පස්සේ ආනාපානි ස්වභාවයෙන් මතුණා නම් ඒ සතිය පිහිටීම සඳහා ඉලප සිටීම සඳහා ප්‍රමාදී සඳහා අරමුණ වශයෙන් ආනාපාන ඉස්සරන් තියා ගන්නවා කියන එක තමයි එතන අර සරුවත්න වේදේශනාය සඳහන් වෙලා තියෙන්නේ සතෝ අස්ස සති සතෝ පස්ස සති කියලා සිහියෙන් යුක්ත ආස්වාස කරයි සීයෙන් යුක්ත ප්‍රසවාස කරයි කිය. ඉතින් මේක මේ අපි අඳින ඉස්සරහට කරගෙන යන්න හදන විග්‍රහයේ එළඹුම ආරම්භය ප්‍රවිෂ්ටි. ඉතින් තමයි අපිට දැනගන්න පුළුවන් වෙන්නේ මේ අර ගැඹුරු තැනට යවගන්න අපිට සුදුසුකම පහසුකමක් කියනවා කියලා. ඉතින් ඒක හරි අමාරුයි කාට හරි කියන්න මේ ආනාපානේ නෑ කියලා හෝ ආනාපානයෙන් සතුවේ පිටවන්න බෑ කියලා කියන අමාරුයි හේතු තියෙන පුළුවන්. නමුත් බොහෝ විට ඒක කාටත් වගේ පොදුවේ දෙන්න පුළුවන් අරමුණක් ආනපන සතිය. ඥානපන සතිය කියලා කියන්නේ උෂ්ම ගැනීම තියෙන ඕනම කෙනෙකුට නොමිලේ හම් වෙන වියදමකින් තොරව හම් වෙන පිට නොගිහින් ළඟාම තියෙන අරමුණක්. ඒකේ සතිය පිහිටවනවා කියන එක ටිකක් ගැඹුරුයි. හැමෝටම හරියන්නේ නැහැ මොකද ආනපන සිවුම් නිසා. නමුත් මම පුද්ගලික වශයෙන් මම සතුටු වුණා. මම කියන පඩම් ගන්නතර පස්සේ මම හිතුවට වැඩි පිරිසක් ඒක අල්ලනවා. ඒක සතුටට කාරණා. ඉතින් ඒ වැඩි පිරිසකට අල්ලන්න පුළුවන් පිරිසකට ගොදුරු වෙන ගෝචර වෙන විදිහටයි මේ ධර්ම දේශනාව පැතිරෙන්නේ. බැරි කෙනෙකුට ඉන්නවනම් අපිට මේ අවස්ථානුකූලව සමතේ වඩලා පස්සේ ආනපන සතිය හරින් හරහවෝ ධාතු මනස්කාරය හරහා විපස්සනාට යන්න. මෙයන් අපි අඳ හදාන මෙතන සතියෙන් 100න් යුක්තව ආනපන සතිය කරන්න පුළුවන් කියන ඒ කුසලතාවයේ ඇතියත් අංගේ ඒ අත්ං ආදර්ශිත තියනවා. මේ විදිහට සතියෙන් හියෙන් යුක්තව ආශ්‍රද ප්‍රසවාස කරන්න පුළුවන් නම් ඒ පුද්ගලයා ඒකම මුල් කරගෙන මූල කර්මස්ථානය කරගෙන වැඩ කරගෙන යනකොට බාධා නැතුවම නෙවෙයි යම් වෙලාවක මේ ආනාපානීය දීර්ඝ වශයෙන් ආශ්වාස ප්‍රශ්වාස කීටි වශයෙන් ආශ්වාස ප්‍රශ්වාස වශයෙන් ආනාපානයේ සහෘදකම හඳුනව ගන්න ගතිය මිත්‍රත්වයේ වැඩි කරගන්න පුළුවන් නම් ඒ හැම පියවරකින්ම මේ මනෝවිඥානය හඳුනා ගැනීම සඳහා ලං වෙන. උදාහරණයක් වශයෙන් කියනොනම් අපි මෙහි ඉඳලා ශිරීපාද වන්දනාවට යනවනම් යබ්බන තබන හැම පියවරකින්ම අපි පද්මෙට ලං වෙනවා. අපි සමාලාට වටවංගුවේ යන්නේ. තිබ්බට මොකද වටවංගුවේ කොහෙ ගියත් මේ ශිරීපාද යන්නේ කියලා අදිස්ථාන කරන තබන තබන පියවරකින් පද්මෙට ලං වෙනවා වගේ මේ සතිය යුක්ත ආස්වාස ප්‍රසවාසය හඳුනා ගන්න ගන්න සතිය යුක්ත ආස්වාස ප්‍රසවාස කරන්න කරන්නේ මේ මනෝවිඥාන වනෝ නිශ්චිත විඥානය හඳුනා ගැනීමට සුදුසු වෙනවා. ඉතින් එහෙම යනකොට තමයි මේ දීර්ඝ හුස්ම කෙටි හුස්ම වලට පත්වලා හොඳට සංසිතන මට්ටමකට යන්නේ. එතකොට සරුවචන්හන්සේ මේ පිට පිරිසුදු කර ගැනීම සඳහා ඒ සති සමාධි ඉන්ද්‍රිය ධර්මයේ දියුණු තියුණු කර ගැනීම සඳහා මේ ආස්වාද ප්‍රසවාස කය මුලුල්ලම මුලමදාග වශයෙන් සබ්බ කාය පරිසංවේදී බලන්න. වෙන විදිහට කියනනම් ආශ්වාස ප්‍රශ්වාසයේමයි මුණට මුණ දාලා තියෙන්නේ ගන්න ගන්න හුස්මක් පාස තවමට හුස්ම 10ක් 15ක් විනාඩි 10ක් 15ක් තප්පර 10ක් 15ක් ඉන්න පුළුවන් කියන විශ්වාසය දැන් යෝගාවචරයට එනවා. ඒ එන යෝගාවචරය ගැනයි මම මේ කතා කරන්නේ. ආන් එහෙම යනකොට ඒ යෝගාවචරයට කියනවා එහෙම ආනාපානේ මුණට මුණ දාලා හම්බුණයි කියලා පුංචි කළ සලකන්න එපා. දැන් එයාගේ මුල ගිය අල ගිය මුල ගිය විස්තර අංග ප්‍රත්‍යංග මුලමදාග හොඳට විස්තර හොද බලන්න. බලනකොට ඒ බැලීමේදී ආයාස කරන්නේ නැතුව ස්වභාවයෙන් වැටෙන හුස්මම වේදනාවට හිත නරක කරගන්න නැතුව සද්දවලට හිත නරක කරගන්න නැතුව හිචිලොට හිත නරක කරගන්න නැතුව ආනාපානෙම දුවට බලන්න පුළුවන් නම් කලතර කාංකටලු මොනවා තිබ්බ සංසිඳීමක් වෙන්න ඉඩ තියෙනවා සංසිඳනවා ශිල්පේ දන්නවා සමීකරණේ දන්නවා කල යුත්තේ දන්නවනම් එnde ende ende ende ආනාපානයයි ආනාපානේ බලන හිතයි කයයි තුනේම සංහිඳියාවක් එන්න පුළුවන්. එන්නේ නැති වෙන්නේ එන්නේ නැති වෙනවා නම් එන්නේ නැති වෙන්නේ ඒ හිතවිලි වලට කුලප්පු වෙනවා නම් තමයි. සද්ද ඇහෙනවා කියලා හිත නරක කරගන්නවා නම් තමයි. වේදනාව දැනෙනවා කියලා හිත නරක කරගන්නවා. මේ වේදනාව මගේ නරක වෙලාවට, කරුමෙට, මගේ දුර්ලකමට, මගේ අකුසලයට මතුනේ. එන තමයි හිතවිල්ල මගේ දුර්ලකමක්. අනේ මේක නැත්තම් හොඳයි. ඒ මේ සද්ද නරක වෙලාවක් කියලා ආදි වශයෙන් ඉුවෙන් කරදර ගත්තොත් හිතට සංහිඳියාවක් එන්නේ. ඒකේ නැති හැමදාම බාහිර කරදරවලට චෝදනා කර කර තනින් තනට ගුරුවරයා මාරු කරමින් ස්ථාන මාරු කරමින් පරියංග මාරු කරමින් ඇවිද ඇවිද ඉඳී. මොක කවදා හෝ මෙව නැති තනක් නැහැ මෙවත් යම් ප්‍රමාණයකට අඩු කරගෙන මේවා තීජි හුස්මේ හිත තැම්පත් කර ගන්න ඕනේ. ඒක මගේ දුර්ලභම නෙමෙයි මේ ආනාපාන සති භාවනා හැටි කියලා තැම්පත් වුණොත් ඒ පුද්ගලයා ආස්වාද ප්‍රසවාසයේ සංසිඳ වීමේ දක්ෂෙක් වෙනවා. නැත්නම් සංසිඳ වීමේ ක්‍රියාවලිය මේ වශී කර ගන්නවා. ඉතින් ඒක ශිල්පයක්. ඒක බොහෝම අමාරු දෙයක්. මොකද අපි මුළු ජීවිතේ පුරාවට කරන්නේ අවශ්‍යන වැඩ. අපි කරන්නේ අල්ලපු ගෙදරත් අවශ්‍යනවා, තමනුත් අවශ්‍ය ගන්නවා, දරුවොත් අවශ්‍ය ගන්නවා, සේවකයොත් අවශ්‍ය ගන්නවා. අවුලෙන් අවුලටපත් කරන වැඩ පිළිවෙල. ඒ නිසා නිවන වැඩ, සංසිඳවන වැඩ අපට නුහුරුයි. ඒ තරමටම නිවන වැඩ සංසිතවලට නෝන්ජල් වැඩ කියන වෙලාවක තියෙන අපිට. එහෙම නැත්නම් ඒවා මේ බය ආදු බැරි කෙනෙකුට කරන්න පුළුවන් වැඩ පුළුවන් නම් දඟලන එකයි වැඩ. පුළුවන් නම් දඟර නැතුම් උට නැතුම් වතු රටක් නැතුම් වත්තක් නැතුම් බඩ නැතුම් බඩ පිණුම් ගහන එක තමයි දක්ෂ. ඉතින් ඒගොල්ලන්ට ගිනස් වාර්තා හම්බ වෙනවා අර සම්මාන මේ සම්මාන හම්බ වෙනවා නටවපු තරම්. ඉතින් ඒක දන්න නිසා විඥාන මේ ඔය මායාකාරින්ට මෙච්චර වැඩ තියෙනවා. ඒගොල්ල පුළුවන් තරම් අවුස් අවුස් අවුස් අවුස් කිය කිය හරි හොයාගන්න. ඉතින් හේව් ලෝකෙක මේ ආනාපානයවත් කරගෙන යනකොට මට සද්ද නැතු ඉඳ දෙන්නේ නැහැ නෝ. වේදනාව නැතු ඉඳ දෙන්නේ නැහැ නේ. සද්ද හිතිවිලට දෙන්න දෙන්නේ නැහැ කියලා කලබල වෙන කෙනාට කවදාකවත් සංසිඳ වීමේ ආනිසංශයක් ලැබෙන්නේ නැහැ. ඒකත් ඉතින් ওই බණකින් අහලාම හරියන්නේ නැහැ ඉතින් හුඟක් ප්‍රයත්න කරලා තමයි බොහොම බයපක්ෂව බයබෝයි කියාගෙන ආනපන සංසිඳ ඒ සංසිද්ධ වෙනකොට ඉස්සල්ලාම කාය සංස්කාර කාය මතින් විඥානේ ඇති කරන්න පුළුවන් ආහාර නැතික විඥාණයට හේතු වෙන්නේ සංස්කාරනේ සංස්කාරපත්‍ය කරගෙන තමයි ඥාන පහළ වෙන්නේ එතකොට මේ කාය සංස්කාර කියලා කියන්නේ විඥානේ පහළ වෙන්න පුළුවන් කාය සංස්කාර වචී සංස්කාර මනෝ සංස්කාර කියන තුනේ එකක් මේක ඒ කාය සංස්කාර සංසිඳ වීම තමයි කල යුත්තේ සංසිඳ වෙනකොට විඥානීය කියන කකුල් තුනක කනප්පුවක් නම් කකුලක් ඇදුවා. දැන් මෙයාට හිට ගන්න අමාරුයි. දැන් කකුල් දෙකේ කනප්පුවක් බාටපත් වෙනවා. මේ එතකොට මෙයාට අර එයාගේ ප්‍රකෘති වැඩේ කරගන්න බැරි. මෙන්න මේ මේ විඥානයේ කකුලක් කඩලා දැමීම යෝගාචරයට වැටෙන්නේ Tamange කකුලක් කඩාගත්තා. ඉතින් එතකොට යෝගාචර කලබල. ආනපන සංසිඳුණාට පස්සේ ඒක මම යගේ මගේ මාන්නක්කාරකම. එහෙම නැත්නම් මගේ තණ්හාවේ කකුලක් කැඩුනා වගේ හිතේ. ඉතින් ඒ නිසා මෙතනදී බුදුහාමුදුර අදහන්නේ. ශීලයක පිළිටන්න වෙයි. කලින් වැරදි කරලා කරලා කරලා මේ විදිහට කල්පනා කරුවොත් නම් මේ සංසාරයෙන් ගොඩ වෙන්න බෑ කියලා තමන්ටම ඒ ශක නැතිව නිශක වශයෙන් මේකමයි ක්‍රමේ මේකෙන් කරන්න තියෙන්නේ විඥානයේ දැක දැක විඥානයේ උපරිම සෙල්ලම් කරන වෙලාවේ විඥානයේ කකුලක් කඩන්න සංස්කාර තුනෙන් එකක් කඩන්න පුළුවන් කියලා ඒ දක්ෂකමකට දකින්නවන එයාට අපි සත්පුරුෂයයි කියලා කියනවා ශාක්‍ය සිංහයයි කියලා කියනවා ශාක්‍ය පුත්‍ර කියලා කියනවා ශාක්‍ය දීතා කියන නම සපටපන එහෙම නැතුව ඒ ආනාපානේ සංසිඳනකොට කලබල වෙනවා නම් සක කරනවා නම් දැන් මම මොකද කරන්න ඕන කියලා හිතනවා නම් ඇත්ත එක අරිනවා නම් හයියෙන් උස්ම ගන්න හදනවා නම් නැගිටලා යනවා නම් මේ තීරකෙම කරන්නේ අර සංහිඳියාව නැති කරන එකයි අනාකූලව ගලන ප්‍රවාහය ආකූල කරන එකයි පෑදීතියට බොරදිය දාලා. ඉතින් මේ මේ කට්ටේ පන්නනොයි කියන එක බොහෝ අමාරුයි. මොකද හේතුව අපි මෙතෙක් ගෙන ආපු රුචි අර්ථකම් වලට විරුද්ධව යෑමක් මෙතන සිද්ධ වෙනවා. අපේ අගයන් ආඩම්බරයන් වලට වැඩිය වෙනස් ගමනක් මෙතන සිද්ධ වෙනවා. මේක නිසා සරුවචනාංශ මේක කල්ැතුම කියලා කියනවා මේක පටිශෝතගාමි ගමනක් ගඟ දිගේ ඉහළට පින්න ගමන. ඒ නිසා යම් කිසි කෙනෙකුට එහෙම ආනාපාන සති භාවනාවේදී නැත්නම් සතිපට්ඨාන භාවනාවේදී නැත්නම් මේ හුස්ම කායano පවත්තන හිතේ හුස්මානෝ පවත්තන හිතේ tempatකමක් ආනාපාන සංහිඳියාවක් හිත කලබල නොවෙන තැනක් උලන් වදින්න නැත්නම්පත් වෙන පහන් දැල්ල වගේ එක දිගට සීරුවට හුස්ම දිහා බලන්න පුළුවන් ගතියක් එනවනම් අපිට කියන්න පුළුවන් මේ මනෝනිශ්චිත විඥාන නෙවෙයි කාය සංස්කාර නිශ්චිත විඥාන කොටස කර කරන්න. කාය නිශ්චිත සංස්කාර කොටස අංශ භාග කරන්න. කඩලා දාන්න පුළුවන් දැක දැක දන දන කරන්න. ඉතින් මේක කියනවා දහස්වර කරලා පුරුදු කරන්න. හැම පරියන්කයකදීම පුළුවන් තරම්ගේ ආනාපානෙ සංසිඳුවමි සංසිඳුවමි හුස්ම ගැනීමේ වැඩපිළිවෙල භාවනාවේ සාර්ථකත්වය. පරියන්කයක සාර්ථකත්වය කියලා දැනගෙන පුහුණු කරන්න. එහෙම කරනකොට කරනකොට කරනකොට මේ විඥානේ ඊටාම ගැඹුරු තැන්වලට විනිවිදින කියනනම් රූප ධාතු විනිබද්ධ විඥානය කියලා කියනවනේ රූප ධාතු රාග විනිබද්ධ විඥානය කියලා කියනවා රූප බැලීමේ ආශාව නැත්නම් ඇහි විඥානේ පහළ කිරීමේ ආශාව ශබ්ද ඇහිීමේ ආශාව එහෙම නැත්නම් කනේ විඥානේ පහළ වීමේ ආශාව, නාසයෙන් ගඳ බැලීමේ ආශාව, එතකොට ඝාන විඥානේ පහළ කිරීමේ ආශාව, ජීවෙන් රස බැලීමේ ආශාව, එතකොට ජීවේ ජීවහ විඥානේ පහළ වීමේ ආශාව, හිතේ හිතවිලි තමන්ගේ මන අප රුචි දේවල් කල්පනා කර කර විදර්ශනීය දේවල් කල්පනා කර කර දාර්ශනික මත කල්පනා කරන ඉඳලා මනසට විඥානයේ හේතු කළ මනෝ විඥානයේ පාල කිරීමේ වැඩ පිළිවෙල තම කයට විවිධ සැප විවිධ යාන වාහන සුඛෝභෝගී දේවල් දීලා කයේ සැප විඳින විඥාන වගේ දේවල් වලින් පහක් දැක දැක දනදන භාවනා මධ්‍යස්ථාන ත්‍රිපීතු ලක්ෂණ වශයෙන් නතර කරලා මනෝ හිත කාය සංස්කාරවලට පමණක් තියලා කාය සංස්කාරات දෙවල දැම්මයි කියලා කියන්නේ අර රූප ධාතු සම්බන්ධ කරගෙන පහළ වෙන්න පුළුවන් විඥානේ හිමීට හිමීට නිකන් බබෙක් නිදි කරන්න වගේ කීකරු කරගෙන. මේක ලොකු භාවනා ලෝකේ ආධුනිකයට ලබල මනසක් ඇති කෙනාට විශාල ජයග්‍රහණයක්. හැබැයි සම්පූර්ණ කෙලස් කපන වැඩපිළිවෙලේ ලොකු ජයග්‍රහණයක් නෙවෙයි. නමුත් රූප ධර්ම ගිවන් කිරීමක් වෙනද සිද්ධ වෙනවා. ගිවන් කරන කියන්නේ 100%ක් නෙවෙයි, පිළිවට ගන්න මට්ටමට ගිවන් කරනවා. වෙන විදිහට කියනවා නම් ලෙඩා ඔපරේෂන් කරන්න පුළුවන් මට්ටමන මැරෙන්නේ නැහැ සිහි නැති කරන්න පුළුවන්. එයා මූර්ජාවටපත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මනෝ ප්‍රතිකාරයක් සඳහා මෝහන නිද්‍රාවට ගෙනපත් කරන්න පුළුවන්. ඊට පස්සේ කියන දේ. ඊට පස්සේ අපිට ඕන පෙතක් දිගේ යන්න පුළුවන් කලබල කරන්න. ඉන්නේ ඒ தත්ත්වය තමයි ඔය පස්සම් බයං කාය සංඛාරං අස්ස සිස්සාමිති සික්කති පස්සම් බයං කාය සංඛාරං පස්ස සිස්සාමිති සික්කති කියලා කියන්නේ ඒ කියන්නේ මේ කායානුපස්සනා කොටසේ කායගත සතියේ එහෙම නැත්නම් රූප ධර්ම පිළිබඳව දැන් දක්ෂකමක් තියෙනවා. ඒ දක්ෂකම එනකොට යෝගාවචරයේ ලකුණු රාශියක් තියෙනවා තමා වශයෙන්ම දැකගන්න. ඒ ලකුණු සුබ ලකුණු, මංගල ලකුණු, ඒවා එකක් හරි දෙකක් හරි තුනක් හරි හතරක් හරි පහක් හරි හයක් හරි හතක් හරි අටක් හරි ඇවිල්ලා පෙන්වලා දෙනවා දැන් නම් ඔන්න භාවනාවේ යම් කිසි තලතුණකමකට ආවයි. ඒ ලකුණු ගැන මම කීටි මතක් කිරීමක් කරනවා නම් ඒ වෙලාවේදී ඒ වෙලාවෙ ඉන්නත් කලින් මේ අර මුලින් දීපු උපදේශවල වගේ ආශ්වාස ප්‍රශ්වාස දෙකේ වෙනස නැති වෙන්න පටන් ගන්නවා. ආනාපානෙ වැටෙනවා වෙනස නැති වෙන්න පටන් ගන්නවා. එතකොටමත් කලබල වෙන්නේ නැතුව මේ වෙන් වෙන් වශයෙන් ආනාපානෙ බැලීම ආධුනික හිතේ වැඩක් වුණාට ඒක හොඳට බලාගෙන ඉන්නකොට පෞද්ගලික ලක්ෂණ නැති වෙලා පොදු ලක්ෂණ මතුවෙනවා. ඒක අදහස් කරන්නේ ආනපානෙ නැති වෙන්නේ නැහැ. නමුත් ආස්වාද ප්‍රස්තික වෙන්කොට හඳුනා ගැනීම බැරි වෙනවා. ඒක දුර්ලභමක් නෙවෙයි. මේ හරි පෙත කියලා එහෙම යනකොට අන්තිමට හිත කියනවා ආනපානෙ නැති නොදැනී යනවායි කියලා. මේකත් කලබල වෙන්න කාරණාවක් තියෙනවා. නමුත් මේ වෙලාවේ මේ හේතුවක් වශයෙන් පෙන්ලා දෙන්නේ එහෙම වෙන කලබල වීම තමයි ස්වභාවය. නමුත් අපේ භාවනාදී සූර වෙන්න ඕනේ, දක්ෂ වෙන්න ඕනේ. හිත අවිසෙන්න දෙන්නේ නැතුව මේ සංසිද්ධිය කොහොඳයි. දෙක තමයි එතෙන්ට එනකන් ඒ යෝගාවචරයේ ආනාපානවත් හිත නොපිහිට පිට දුවන එක නතර කරන්න හුඟක් වෙලාට ගුරුවරු එහෙම නැත්නම් භාවනා ක්‍රමවල සඳහන් කරලා තියෙනවා මෙනෙහි කිරීම කරන්න. මොකද මෙතෙන් එනකොට යෝගාවචර ගන්න උත්සාහ කරාට මෙනෙහි කරන්න බැරුව. මෙනෙහි කිරීම අල්ලන්නේ නැතු වෙනවා රබර් බෝලකින් ගලකට දමලා ගැහුවා වගේ පොළාපයින්. ඒකත් දැනගන්න ඕනේ දුර්ලකමක් නෙවෙයි. ඒ දියුණු ලකුණ. දෙක තුන්වෙනි එක කියන්න පුළුවන් හිත ඇතුළට නැමීම නිසා කොර වෙච්ච ගතියක්ද? අංශභාග වෙච්ච ගතියක්ද? හිරිවැටිච්ච ගතියක්ද? එහෙම නැත්නම් මෝහණේ වෙච්ච ගතියක් දැනෙනවා. ඉතින් පණින්නේ පැන්න යම් හේතුවක් නිසා සද්දයකට වේදනාවක් පැන්න එයා නැවතත් ඇවිල්ලා ආනාපානෙටම වැටෙනවා. ආනාපානෙ තිප්පලට හාවා ඉන්නා වගේ ඔඩොක්කොට බබා එන්නා වගේ ආනාපානෙ ඉන්න පටන් ගන්නවා. ආවට මොකද දැනෙන්නේ? හැබැයි දැනගන්න පුළුවන් සද්ද වේදනා හිතුවල ලබිරමණයක් නැති බව. එතකොට ඉබේ කරන භාවනාවක් තියෙන්නේ අහවල් දේ දකින්නයි කියලා අහවල් දේ අත්විඳිනවයි කියලා ගුරුවරයාටත් කියා ගන්න බැරි ගොළු වීමකුත් වෙනවා. ඒ අත්දැකීම වචනෙට නගා ගන්න බැරි ගොළු වෙන ගතියකටත් එනවා. හැබැයි හොඳට බලන්න හිටියොත් තව කාරණාවක් විදිහට කියන්න පුළුවන් සති ධාරාවේ කැඩිල්ලක් වෙලා. සමාධියේ කැඩිල්ලක් වෙලාත් නැහැ. හැබැයි වඩන් ගත්ත අරමුණ නෑ තමයි. ඒ වගේම කයත් වරින් වර වරින් වර නොදැනී යනවා ආයාස කෙරුවේ නැත්නම් කය නොදැනීම යනවා. ඒ වගේම මුළු කයම මේ තියෙන මේ ගොරෝසු කක්කල ලක්ෂණේ වෙනුවට කය තියෙන බවට නිකන් සාමාන්‍යයෙන් වලාකුළක තියෙන පුංචි කැටිති වාගේ එහෙම නැත්නම් නිකන් ක්‍රියා ලක්ෂණයක් කම්පන වේගයක් වශයෙන් වගේ කය තියෙන බව ලකුණක් පෙන්වන හැබැයි කයේ සීමාව නොදෙනී. ඇතුළත මොකද්ද පිටත මොකද්ද කියන එක නොදෙනී. තියෙනවා බලාකුලක් පාවෙන්නා වගේ එක එක එක හැඩ ගන්නවා අමීබාවෙක් වගේ ආකාරය වෙනස් කරනවා අර සීමා මායියාවල් කඩලා. ඇතුළත පිටත හොයාගන්න බැරුව. මෙන්න මේ ලකුණු පහළ වෙනකොට මේ මායාවේ ස්වභාවය. මේ වෙන්නේ මායාව ඇතුළට යන එකද මායාවෙන් ගැලවෙනවද කියන එක තමයි යෝගාවචර තියෙන ප්‍රධාන ප්‍රශ්න. නැත්නම් මේ භාවනා හරියනද වර්ධින. ඉතින් මෙතෙන්දී ගොඩාක් සමීපව කමඨාන් සුද්ධ කිරීම ධර්ම සාකච්ඡා අවශ්‍ය වෙනවා. මොකද හැම කෙනාම ඒ කලියුතු හැම වැරද්දක්ම කරලාමයි තේරුම් ගන්න. කොට වැරදි කියන නරකයි ඒවට කියන්නේ භාවනා හුරතල්. අවබෝධේ හුරතල් වැඩ. ඒ හුරතල් හැම එකකදීම කරලා තව කාට මේ ප්‍රශ්නේ අහලා උත්තර දුන්නත් ඒ Tamanට හරියන්නේ. Tamanට Tamanම ප්‍රශ්නේ අහනකොට Tamanටම උත්තර ලැබෙන කම්ම සමහරු ඒකෙන් සතුටු වෙන්නේ නැහැ. ඒ නිසා මේ කමඨාන් සුද්ධ කරනකොට පොදුවේ බෑ ඒගොල්ලෝ. පුද්ගලිකවම කතා කරන්න. බලනකොට පොදු කාරණාවක් තමයි කියන්නේ. නමුත් ඒ තරම්ම පුද්ගලිකයි රහසිගතයි කියලා කරගන්න හදනවා. ඒ තරම්ම මේ මේ අවස්ථාව අත්‍යන්තයි. කෙනෙකුගේ ජීවිතයේ අතගාන ඇතුළ අත ගන්න අවස්ථාවක් නිසා බොහොම අත්‍යන්තයි අවස්ථාව. ඉතින් ඒක වැදගත් නිසා ඒකට ගොඩක් අනුකම්පා කරා. අනුකම්පා කරලා අපි මේ පස්සම්බනේ කරගත්තොත් කාය සංස්කාරයන්ගේ පස්සම්බනේ කරලා ඒ මේ කලබල වෙන්නේ නැතුව හීන් දාඩි දාන්න නැතුව හයියෙන් හුස්ම ගන්න නැතුව බය තක්ක මුක්ක සබකෝල කරන්නේ නැතුව මේක පුරුදු කරනවා කියලා කියන්නේ ලොකු ජයග්‍රහණයක් භාවනා ඉදිරි ගන්න. නමුත් තාම ඒ මනස නැත්නම් විඥාණය ආහාර කරගන්නා වූ ආහාර කොටාසේ එකක් නැතිවීම ප්‍රමණය වෙනවා. ඉතින් එතෙන්දී මේ මම අර කියාපේකමයි නැවත කියන්නේ විශාල ශ්‍රද්ධාවක් අවශ්‍යයි. විශාල සරුවචනාංශ පිළිබඳ විශ්වාසයක් අවශ්‍ය කරන විශාල සීලයක් තියෙන්න ඕනේ නැත්නම් සීල නැති කෙනා මෙතනදී සෑහෙන්න තැවෙනවා. මට මේ පෙරදිලා වැරදෙන්නේ මගේ සීලය හොඳ නැති නිසා. මම පව් කරපු නිසා, මට පින්මදි නිසා. මොකද මට මෙහෙම වෙන්නේ කියලා හිතන්න පුළුවන් සෑම තැකයක්ම හිතන ගතියක් තියෙනවා. නමුත් කවදා හරි තේරුම් අරගත්තොත් මේක මේ මට වෙච්ච එකක් නෙවෙයි මේ භාවනා කරන කාටත් වෙන දෙයක්. හැබැයි ඊට සීලය අවශ්‍යයි, ශ්‍රද්ධාව අවශ්‍යයි. මේක ඉස්සලා තමයි වරද්දලා ඒක හරියටම සාකච්ඡා කළ දැනුම අවශ්‍යයි කියලා මේක හරහා ගියොත් ඊට පස්සේ ආනාපාන සති සූත්‍රය හොඳට පැහැදිලි කරනවා මේ අර බය සංකා සැක එහෙම නැත්නම් එපා කරන ගති, තනි වෙච්ච ගති, පාළු ගති හරහා ගියොත් ගිහිල්ලත් වෙලාව සද්ධාව කඩාගත්තේ නැත්නම් වීර්ය කඩාගත්තේ නැත්නම් සමාධිය කඩාගත්තේ නැත්නම් සත්‍ය කඩාගත්තේ නැත්නම් හිත කඩාගත්තේ නැත්නම් ලොකු සතුටක් ඇති වෙන්න පටන් ගන්නවා මහා කටුකොහලක රාත්‍රියේ ධනගගා සත්තු සර්පයෝ ඉන්න කැලේ වැස්සේ රිංගපු මිනිස්සෙකුට කලීලියක් හම්බුණා වගේ. හිතගෙන දැන් ඇවිදින්න පුළුවන් ඉඩක් හම්බ වෙනවා. අනේ ඉඩ හම්බ වෙනකොට ප්‍රීතිය සාසුපේ කියන නැත්නම් ප්‍රමෝද ගති මම මේ මම්ම කැලේ කොහොම හරි ගෙවම් කරගෙන දැන් කලෙලියකට ආවා වෙල්ලිලියකට ආවා කියලා ඒ තැබෙන ගති ලැබිච්චාම අර බාධාව හරහා යනකොට ඉන්න පුළුවන් අනිශ්චිත ගති, බය ගති, හිරිකිත ගති, එපා කරන ගති වෙනුවට හැඟුම් මුදා හැරලා බොහෝම ලොකු සතුටක් එන්නත් ඉඩ තියෙනවා. එහෙම නැත්නම් ලොකු ප්‍රීතියක් එන්න ඉඩ තියෙනවා. අනේ මට මේක අම්මට අප්පට දෙන්න නැත්තම්, ගුරුවරයාට දෙන්න නැත්තම්, අනේ මේක මට කියාපු ඇත්තට අනු ස්තුති කරන්න නැත්තම් කියලා තරමට මේක බත්තලියක් උතුරලා එනවා වගේ, කිරිහැලියක් උතුරලා එනවා වගේ ඒ හොඳ පැත්තෙන් ඉඳලා තියෙනවා. හැබැයි ඒකත් ඒ කියන ප්‍රීති ප්‍රමෝදයක් නැත්තම් සුඛයක් අර ඒකාකාරී ගති, බය ගති, කම්මැලි ගති වගේම භාවනාවෙන් පිටතට හිත අදින බලවි. එනිසා මේක ඇති හොඳකුත් නැහැ. හොඳක් එක පැත්තකින් කියනවා කාය සංසිඳවන නිසා. සුව කරන නිසා. නමුත් ඒක වුණත් ඕනකට වැඩිය ආඩම්බර වෙන්න ගත්තොත්, තණ්හාවට ගත්තොත්, මනුමකට මාන්නයකට ගත්තොත් මේක මට වෙච්චි මම උපයාගත්ත දෙයක් විදිහට ආත්මීය සංඥාවෙන් ගත්තොත් එක හා සමාන හානියක් කරනවා. ඉතින් සාටුවචාරින් වහන්සලා ඒ ටික ඔක්කොමලා ඉස්තු කරලා විදර්ශනා උපක්ලේශ වශයෙන් දක්වලා තිනවා මේක කඩයිමක්. මේක හරහා යා යුතු තැන. හොඳත් වෙනවා එතන නරකත් වෙනවා. මේ දෙකේදීම සද්ධාව කඩා ගන්න නැතුව, ඊඩිය කඩා ගන්න නැතුව, සත්‍ය සමාධිය කඩා ගන්න නැතුව, ප්‍රඥාව කඩා ගන්න නැතුව යනවා කියන එක මේ ලෝකේ කිසිම විශේෂක උගන්නන නැහැ. ශිල්පයක් නෙවෙයි එතන තියෙන්නේ. ඒ ඇතුළතින්ම Taman අත්‍යන්තව වුණු කරලා යනවා. අනේ ඒ කඩයිම් නැත්තම් ඒ කියන කඩදොරවල් කඩයිම් නැත්තම් බාධක පැන්නට පස්සේ තමයි මේ පුද්ගලයාට චිත්ත සංඛාර කියලා විඥාණයට ඊට යටින් තියෙන ආහාර පද්ධතිය. එනතම් විඥානයේ මුදුන් මුල අහුවෙන්න පටන් අරගන්නේ එදාට. මෙතෙක් කල් කරලා තියෙන්නේ ඒ ආන්තික පාර්ශික මුල් කඩා හැරීමක් විතරයි. මුදුමුල අහුවෙන්න පටන් අර ගන්නවා සංස්කාර වශයෙන් බලනවා නම් සංකාරපච්ච විඥානං කියලා යටින් තියෙන චිත්ත සංකාර. ඇත්තරම මේ ඒ ආනපනසති සූත්‍රයේදී වගේ තැන්වල වචී සංඛාර කියන වචනේ සම්බන්ධ වෙන්නේ වචී සංඛාර සම්බන්ධ වෙන්නේ සම්බන්ධ කරගන්නවද සම්බන්ධ කරන්න වෙන්නේ මේ විපස්සනාවට කිරීමට අවශ්‍ය කරන්නා වූ සමාධිය ගැන කතා කරනවා. සමාධියේදී ප්‍රථම ධානයද ද්විතිය ධානයට යනකොට ඒ චිත්ත සංග මේ වචී සංකාර කියන විතක්ක ਵਿਚාර මගාරනවා. මොකද මේ සූත්‍රයේදී මේ මම සාදවසෙන් ගත සූත්‍රවල ਸਰවඥාන්විත සඳහන් කරන්නේ ඒක නිසා යෝගාවචරය ඒ කටයුත්ත ඉබේම කෙරිලා ඒකට තියෙන්නේ. ඔය කියන විදිහට චිත්ත සංකාර දැක ගන්න මට්ටමකට යන්න පුළුවන්. ඉතින් චිත්ත සංඛාර කියලා කියන්නේ අර කයෙන් එන සංඥා අපි කියනවනම් නැත්තම් අරමුණු බාහිර අරමුණු ආපాతගත වීම මුලිච්ච වීම ආවට ඒකෙන් සං කලබල වෙන්නේ නැතුව අවුල් කරගන්න නැතුව දී යටින් ගින්දර ගෙනියන්න දක්ෂෙක් වාගේ තනියේ දණ්ඩක ඇවිදින කෙනෙක් වාගේ කඹේ ඇවිදින කෙනෙක් වාගේ ඒ සඳහා පරිත්‍යාගයේ කැපකිරීම කරලා ඊට යට තට්ටුවේ තියෙන මුදුන් මුල දැකගෙන මනෝ චිත්ත සංඛාර මනෝ සංඛාර කියලා සමානටක සඳහන්. චිත්ත සංඛාර මනෝ සංඛාර මට්ටමට ගියොත් ඒක තමයි යෝගාවචරයාගේ උසස් පෙළ පන්ති වශයෙන් අභියෝගයක් වශයෙන් වෙන්නේ. ඉතින් එතකොට මේ චිත්ත සංඛාර කියන එක පොතේ විග්‍රහ කරන්නේ වේදනා සංඥා චෛතසික දෙක. ඒක සංස්කාර වුණාට පස්සේ වේදනා සංඥා සංඛාර කියන තුනම දැන් ඊගාව අභ්‍යාස වෙනවා යෝගාවට. රූප රූප වශයෙන් ඇති වෙන්න පුළුවන් කාය සංස්කාර අපි අර කියපු විදිහට ලෙඩා හිරි වට්ටගෙන එහෙම නැත්නම් මොහොනේ කරගෙන තියෙන්නේ. නමුත් දැන් ලෙඩේ කපලා මතු කරගන්නයි හදා. ඔපරේෂන් එක කරනවා. කරන වෙලාවේදී ලෙඩාට වේදනා ලෙඩෙක් වෙන්න පුළුවන්, සංඥා ලෙඩෙක් වෙන්න පුළුවන්, සංස්කාර ලෙඩෙක් වෙන්න. දැන් පැලුවට පස්සේ තමයි බලන්න පුළුවන් වෙන්නේ මේ කැපුවට පස්සේ තමයි බලන්න පුළුවන් වෙන්නේ මේ චරිතය Tamanටම වුණත් මට තියෙන්නේ වේදනාවන් නිසා සැලෙන හැඟුම් බර චර්චයක්ද. නම් මේ සංඥා පටලවා ගැනීම නිසා සිද්ධ වෙලා තියෙන දෘෂ්ටිගත චර්චයක්ද. එනසං සංස්කාර පටලවිල්ල නිසා මේ ලෝකේ කෙලින් කරන්න හතරස් කරන්න හදන જાති නැත්තම් ලෝකයාලන ගැහෙන චර්චයක් මට තියෙන්නේ කියලා මොකක් හරි ওই තුනෙන් එකක් මතුවේ. ඒ මතු වෙලත් එයා ඇවිල්ලා කියන්නේ නැහැ. මට මේ රේදී තියෙන්නේ මට ආවල් බෙහෙත ඉල්ලන්නේ නැහැ. ඒ චර්චේ මතුවෙන්නේ කරදරයක් විදිහට තමයි. වේදනාව මතුවෙන කෙනාට මුළු ඇඟ පුරාම කඩිගුලක් උඩ ඉඳගත් මිනිහෙක් වාගේ නයිකුඹි ගුඩක් ඉඳගත් කෙනෙක් වාගේ මුළු ඇඟ පුරාම නලිය. එහෙම නැත්නම් තෙමෙනවා නලියනවා අතපය හෙල්ලෙනවා নানা ප්‍රදේවල් මේ කය මූල්ගත් මායමට අහුවෙච්ච කකුෙක් වාගේ. පරල වෙන්න පටන් ගන්නවා. එක එක ක්‍රමවලට ඒක කරනවා. ආනාපානෙමයි හිත යොදන්නේ. නමුත් මුළු කය පුරාම මේ විකාර જાති පහළ වෙන්න පටන් ගන්නවා. ඉතින් එතකොට යෝගාවචරයා මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ මේ මරණාසන්න මොහොතදී අනාථපිණ්ඩික සිටුමාට දීපු නච්චමේ මනෝනිසිතං විඥානං භවිෂ්‍යති කියන ශික්ෂාපදේ දන්නේ නැත්නම් ඒ පුද්ගලයා ඒ මනස නිස්සය කරගෙන නැත්නම් මනෝ සංස්කාර නිස්සය කරගෙන භාවනා නිසා මතුවෙච්ච මේ වේදනා භාවනාමේ ප්‍රතිඵලයක් වශයෙන් නොදැනීම නිසා ඉතින් පැන්ඩෝල් බොණ්ඩයි සිද්ධාලේප ගන්නයි ඉන්ජෙක්ෂන් ගන්නයි ඉතින් පටන්. එතකොට ආය අනාගත. ආයතර මේ මතුවෙච්ච දේෙන් ගන්න තියෙන පාඩම වෙනුවට කයර තියෙන ආශාව සහ ජීවිතේ තියෙන ආශාව නිසා එක්ක ගුරුවරයා මාරු කරනවා එහෙම නැත්නම් කමඨාන මාරු කරනවා එහෙම නැත්නම් ඉන්නේ ඉරියව්ව මාරු කරනවා මොනම හරි කරලා ආයශරයක් කල යුත්ත පැත්තක තියලා හල යුත්ත අරගෙන ගත යුත්ත පැත්තක දාන්න ඉන්නේ. එනිසා මේ හදියේදී මේ බොහොම කාය ජීවිත নিরপেক্ষ ගතියක් ඒ වගේම ධර්මයේ ගැඹුරට තියෙන අවශ්‍යතාවයක් මේ ජීවිතයේදී මට මේ වැඩි කරගන්න ඕනෑ කියන ගැඹුරු සංවේගයක් සංසාර බයක් තියෙන කෙනාට නම් දැන් අනාථපිණ්ඩිතුමා එතෙන් ඇවිල්ලා තියෙනවා මරණාසන්න මොහොතේ තියෙන දැන් මේ යෝගාවචර දාම් මරණට ඇවිල්ලා නැහැ එයාට තව තියෙන දරුවන්ට දී ගොයන්ට දෙන්න තියෙනවා, කඩේ බිල ගෙවන්න තියෙනවා, බැංකු හොඳ කිනමක ලල්ලි ටිකක් දාගන්න තියෙනවා. নানা ආකාර වැඩ තියෙන නිසා එයා කල්පනා කරන දැන් මේ අනාථ පිටිකසතුමාගේ තදයක් මට නැහැ. එහෙම වේදනාවක් මට ඕනේ නැහැ. මට මේ වේදනාව දැන් නතර කරලා භාවනාවක් දිනු කරගෙන රටක් දිනු කරගෙන යන්න හදා. නමුත් එබැයි ඔය මේ අනාථ පිටිකේ ඉස්සරහට ආපු එකම තමයි ඔය අනික් කටියට තෙන්නේ. අර වෙන අවස්ථා දෙකක් වශයෙන් දෙකක් වුණාට එකම තමයි. මේ මන විඥාණය රූප ධර්මයන්ගෙන් රූපාහාර කබලින්කාර ආහාර කියන නැත්තම් රූප ශබ්ද ගන්ධ රස වේ කියන ආහාර නැති කරාට පස්සේ එහෙමම සංසිඳෙන්න එයාට තියෙනවා මනෝ සංචේතන ආහාර පස්ස ආහාර සහ විඥාන ආහාර කියලා ආහාර තුනකින් ඔය ශපයුම සිද්ධ වෙනවා. අපි බලකොටුවකට පහර දීලා බලකොටුව විනාශ කරන්න හදනවනම් යුද උපක්‍රම වශයෙන් ජල ජල තැම්පත් කරපු තැන් සහ ආහාර කබඩාව විනාශ කරනවා. එතකොට මේ බලකොටුව බලාලාට දුර්වල වෙනවා. ඒ නිසා මේ ආහාර යන්නේන මාර්ග සහ ජලයේන මාර්ග විනාශ කිරීම බලකොටුවට පහර දීමේදී කරන යුද උපක්‍රමයක්. නමුත් දක්ෂ බලකොටුවල වෙලා තියෙන බිංගවල් තියෙනවා. උඩින් ආවෙ නැතුවට ආහාර ගෙන්න ගන්නවා. එහෙ නැත්නම් ලිං කපල හරි කවන්නේ වතුර ගන්න පුළුවන්. ඒ නිසා පෙනෙන ආහාර මාර්ග කැපුවට වෙන ක්‍රම තියෙනවා. ඒ වගේම මේ විඥාණය හතරාකාර ආහාර වලින් යැපෙන නිසා අපි ඔය කබලින්කාර ආහාර කියන රූප එහෙම නැත්නම් කාය සංස්කාර ප්‍රයෝගයෙන් කපා හැරියට තව තුනකින් ගලන. පස ආහාර, සංඥා මේ මනෝ සංචේතන ආහාර එහෙම නැත්නම් විඥාන ආහාර. දැන් ඒව එකක් තමයි දැන් ওই මතුවෙන්න පටන් ගන්න. වේදනාව එන්න පටන් ගන්නවා ස්පර්ශය පදනම් කරගෙන කයින් බලාපොරොත්තු නැති විකෘති වේදනාවක් එන්න පටන් ගන්නවා. සමහර වෙලාවට සැපයි, සමහරකට දුකයි. නමුත් මේක භාවනාවේ ප්‍රතිඵලයක්ද කියලා කොහොමඩක්වත් යෝගාවචරය දන්නේ. යෝගාවචරය හිතන්නේ මට කරදරයක් කියලා. මොකද මේක එන්නේ සාමාන්‍ය විනාඩි 35 40 පැන. භාවනා සෑහෙන දුරට ගියාට. ඉතින් යෝගාවචරය හිතන්නේ මේ මේ භාවනා කරලා දුක නැති වෙන්න යෝනේ. මේ හදේ බලාපන් ඕම් භාවනා කරන දුක එනවා. මේක මේ එන්නේ දුක වැඩි කරන වැඩක් නේ කියලා භාවනා පිළිබඳව අව탁සීරු කරන්න ඉඩ තියෙනවා. ඒ මොකද මේ විඥානයේ තියෙන අතුරු ආහාර මාර්ග දන්නේ නැතිව. තව සමහරෙකුට සංඥාවල් බුදු පිළිම පේනවා, චෛත්‍යය පේනවා, ආලෝක පේනවා. ඉතින් ඒ අනුව තරංග ගන්න කට්ටිය. ඒක මේ මොකටද මට මේ වෙන්නේ? මොකද්ද මේකේ ලකුණ මොකද්ද? ඇයි මට මේක පෙනුනේ කිය? අර දකින්න දේවල් දිගේ හැඟුම් හඳුනා ගැනීම සංඥා පහල කරන්න පටන් ඒ වගේම ඕනෙම දක්ෂ භාවනා ගුරුවරෙක් දීපු පොත්වල සඳහන් කරලා තියෙනවා. මේ සංඥාව පටලවා ගන්න කට්ටියට භාවනා කරගෙන ඉනකොට මැරිච්ච අම්ම ඇවිල්ලා කතා කරනවා. ඉස්සරහට වෙන්න තියෙන දේවල් පේන්න පටන් අර ගන්නවා. අතන නිදාණයක් තියෙනවා, මෙතන දෙයක් තියෙනවා කියලා මොනවදෝ පගයක් වෙට. ඉති වෙන්න පටන් ගත්තාම ඒ ඇත්තෝ භාවනා පැත්තක තියලා ඔය තොවිල් නටණ්ඩයි, කොවිල් හදණ්ඩයි පේන කියන්නයි පටන්. ඒ පැත්තෙත් හරියනවා කියලා කියන්නේ වැරදුණයි කියලා කියනවා. ඒ පැත්ත නෑ කියලා කිව්වහම ඒ කියන මෙච්චර භාවනා කරා මට මගේ මැරිච්ච අම්මාවක් දැක්කේ නෑනේ තාම. මට හරි හරි කරදරයක් අල්ලපු කෙනෙක් නම් දැකලා තියෙනවා මම කවදද දකි. ඒව නැත්නම් මට කවදද ජේතවනාරාමේ පේ. මට කවදද බුදුහාමුදුරුවෝ පේන්නේ කියලා ඒ එක එකනා කතා කරනකොට අරයක චරිතෙල පෙන්නදී මෙයාටත් කොයි මේ හැතැම්ම කනුවට පස්සේ ඊගාව මොන හැතැම්ම කනුවද කියලා හරියට පටලයි. අපි මට hina වුණාට මේකට ආවෙච්ච නැති කෙනෙක් නැහැ. කිසිම කෙනෙකුට මේ බිංගවල තුන හරහා නැත්තම් මේ කියන කඩයිම් හරහා නැතු යන වේදනා චරිත හැඟුම් බර. එහෙම නැත්තම් సౌందర్యාත්මක පැත්තට දාන. සංඥා චරිත ආපුවාම දෘෂ්ටි හදනවා පුංචි කොනවල. සංස්කාර චරිත ආපුවාම ඉතින් සුචරිතවාදී වෙනවා දරුවා හදන්න පටන් අර ගන්නවා අල්ලපු ගෙදර මිනිස්සු හදන්න පටන් ගන්නවා එයි මම මේ භාවනා කරනකොට අනික් කට්ටිය මෙහෙම කරන්නේ නැත්තේ ඇයි මට උදව් කරන්නේ නැත්තේ කියලා නානා ප්‍රවිදියට මේ ලෝකේ හතරස් කරන්න. මේ රවුම් තියෙන එක හරිය නෑ යා. ඒක මට්ටම් කරන්න. ඉතින් යාම භාවනා ඉඳ ගන්න ගියාම ඒ පරියන්කේට ඒ සකස් කරපු දේ 100ට 100ක්ම අංග සම්පූර්ණ වෙන්නේ. මොන්නම විදියකින් හරි වැලිය අටයක්වත් තිබුණොත් එහෙම රාජ්‍යයක් කර යවුනොත් එහෙම ඉතින් ඇහැට කුණක් අටුණා වගේ ඒ කරපු මනුස්සයරත් වෛර කරගෙන තමන්ගේත් කාලකන්නිකම කියලා හිතාගෙන අවුලක් ඇති කරනවා. ඉතින් ඒකත් පුද්ගල දෝෂ නෙවෙයි. මේ තුනෙන් එකකට අපි අහුවෙ. අන්න එතනදී මේ වේදනාව ආවයි කියලා එහෙනම් තමයි හිතට নানা ආකාර සංඥාවල් මතුණයි කියලා. එතන හිතට নানা ආකාර තරංග ගන්න සංස්කරණය කරන්න හදන වෙලාවේදී මේ හැම එකක්ම අභිරමණය කරනවා කියලා කියන්නේ මනෝනිසිතම් විඥාන ඇති කරන. මනස පදනම් කරගෙන විඥාන ඇති කිරීමක් මේ කරන්නේ. ඉතින් ඒක පේන්නේ දාර්ශනික පැත්තෙන්. තාම ගැඹුරක් මට පේන්නේ මට ඕන දෙයක් කරන්න පුළුවන්. මේ අනික් කටියට පේන්නේ මොකද ඇත්තයි. මොකද අර කාය සංස්කාර සංදිද්ධ නිසා දැයින භාවනා ඉස්සරහින් ඉන්නේ. ඉතින් ඒක නිසා ගාල කඩාගත් හරකා වගේ අල්ලගත් අත දිගේ දුවන. නමුත් දුවන්න දුවන්න වෙන්නේ මොකද්ද? මේ අනාථපිණ්ඩිකතුමාට මෙතනදී මේ ස්වාමීන් වහන්සේ කියනවා නච්ච මේ මනෝනිශ්චිතම් විඥානම් භවිෂ්‍යති. ඒවන් ඊට ගාපත සික්කිදම්බා. මේ වෙලාවේදී එක්ක වේදනා එන්න ඕනේ එහෙම සංඥා එන්න ඕනේ නැත්නම් සංස්කාර එන්න ඕනේ මේ ආවට ඒක මම කියා ගන්න එපා මේක මගේ කියා ගන්න එපා මේක මගේ ආත්මේ කියා ගන්න එපා ඒ වෙනුවට ඇයි මට මේක මෙහෙම වෙන්නේ කියන එක සැක කරන්න ගත්තොත් එහෙම නැත්නම් මේ මං කර මොන කරපු කර්මයක් නිසාද නැත්නම් පිනක් නිසාද මේ කියලා හිතන්න ගත්තොත් එහෙම නැත්නම් මගේ භාවනාවේ දක්ෂකම නේනම් මේ මේක මගේ ප්‍රතිඵලයක් කියලා ගත්තොත් මම කියාගත්තොත් මගේ කියාගත්තොත් මගේ ආත්මය කරගත්තොත් එතන ඉතින් ආයේදී සුලියක් පටන. පටලවිලක් ඇති කර ගන්න. ඉතින් මේ පටලවිල්ල මම අරිමු කිව්වා ඇති නොකර ගන්න කෙනෙක් නැහැ. හරියටම මේ එන වෙලාවේදී මේ මතුවෙන්නේ වේදනා පැත්තට යන ප්‍රවාහයක්. දැන් සංඥා පැත්තට යන ප්‍රවාහයක් එනත මේ සංස්කාර පැත්තට යන ප්‍රවාහයක් කියලා අඳුන ගන්න පුළුවන් නම් ඉස්සල්ලාම තමන්ගේදී තමන් වශයෙන් අතුව ගන්න පුළුවන් එකම අති උත්තරම මහා පුරුෂයාට තමයි අපි සරුවචනාංශ කියන්නේ. ඉන් මේ විදිහට භාවනා කරන කිසි කෙනෙකුට මේක කෙලේශයක් විදිහක්වත් නැත්නම් මේ විඥාණයට ආහාරයක් විදිහටවත් හඳුනාගත යුත්තක් විදිහටවත් මේ මිත්‍ර ස්වරූපයෙන් පෙනී හිටින්නේ පාපයක් විදිහට කවදාකවත් පේන්නේ නැහැ කියලා සරුවචනාංශය අත පොළවේ ගහලා දිවුරා. ඒ හැම කෙනාම මේක ආඩම්බරයක් විදිහට පටල දාගන්නවා. ඒක හරියට මැරිච්ච ගැරන්ටි කුණක් අරගෙන මල් මාලයක් ඔජියට ගෙලේලා ගන්නවා. එහෙම නැත්නම් මැරිච්ච බලුකුණක් අරගෙන කරේ ඉල්ල ගන්නවා වගේ. තේරුම් නැතිකම නිසා අර කාය සංස්කාර සංසිඳුවට පස්සේ විඥානයේ තියෙන අනික් මුල් ටික දකින්නකොට අම්බෝ ලොකු කාලයකට පස්සේ කියලා මේක කරපු. ඉන්නේ ඒක නොකරන්න කියලායි මේ මරණ මොහොතදී අනාථපිණ්ඩික සිටුමාට සාරිපුත්තු ස්වාමීන් වහන්සේ මතක් කරන්නේ භාවනා කරන වෙලාවක් නෙමෙයි නමුත් සිටුමාට පවා කයි වේදනාවක් වෙලා මේ වෙලාවේ දඟලන. ඒ වගේම දැන් මේ කරපු සිටු කරපු සිටු තනතුරු ඔක්කොමත් ඉවරයි දැන් ඉවර වෙන්න හදන්නේ. එතකොට සංඥා වශයෙන් තිබුණු හඳුනා ගැනීම ටිකක් තාම පොඩ්ඩකින් සබම් බුබුලක් වගේ කඩලා යන්න හදන. මිරිඟුවක් මිරිඟු වශයෙන් පේන්න පටන් ගන්නවා. සංස්කාර වශයෙන් මේ අපි ලෝකේ හදන්නයි අනම්මනම් කරගත්ත කොන්තරා තේරම තව පොඩ්ඩකින් ඉවර වෙන බව දැන ගන්න වෙලාවේදී කියන කරුණා කරලා වර්ණ ගුණයි කරත්තේ විකුල්ලා ගාන්සබා බිස්නස් අයින් කරලා තමන්ගේ වැඩක් බලා ගන්න. ඒකයි මේ කියන්නේ. ඉතින් ඒක මේ සිටුතුමා කරන්නේ කොහොමද අපිට එහෙම කරදරයක් උත්සන්නකමක් නැතුව තීජ්ජ පවා කරනවා. නමුත් සිටුතුමාට ලාභයක් තියෙනවා සිටුතුමා සුවන් වෙලා වරක් මේක අත්දකපු කෙනෙක්. ඒක නිසා ඒ භාවනාවේ යම් ප්‍රමාණයකට සත්‍යයක් සමාධියක් ඇතිගෙන කාය තැම්පත් කරගෙන ඊගාව පියවර වශයෙන් විඥාණ ලැබෙන අනිකුත් ආහාර පිළිබඳව මුදුන් මුල පාදා ගන්න වෙලාවේදී මේ කියන විස්තර මේ කියන යාන්ත්‍රණය කිසිම තැනක බුද්ධ ආගමෙන් පිට ඇත්තේ. කවදාකවත් කෙනෙක් හිතලා තිබුණේ නැහැ ਸਰවඥාන්ත ඉස්සලා මේක මනුස්ස මනසකට කළ හැකි විප්ලවයක් කියලා. ඒගොල්ලෝ හිතුවේ මේක දෙයන්නාසිකේ තීන්දුවක්. අපි මොකද කරන්නේ හිත වංචා කරගෙන. අපි කොහොමද කරන්නේ හිත සටන මායාවිනම් කියලා ඒ ෂඩගති මායාවී ගති සහ වංචාකාර ගති තමයි ඔය දෙයන්නාශ කියලා පැත්තකින් කරන්නේ. ඒක හරි ලස්සනට බුදුහාමුදුරෝ දේශනා කරනවා මේ මට ජාතකයේ නම මතක් වෙන ජාතක කතාවකදී උන්වහන්සේ සඳහන් කරනවා ඉස්සර ආත්මිකදී බ්‍රාහ්මණ කවුරු දරුවෙක් කියලා ඉපදිච්චලාවේ අම්මා එයාට කියලා කියනවා කැලීට කියලා බණ භාවනා කරන එක බොහොම වටිනවා. ඒක නිසා මේ බමුණු පවුල් වල හැටි කැලීට යන්න ඕනේ බණ භාවනා කරන්න ඕනේ. හැබැයි ඉන්නා තාකල් කවදාකවත් සමේ භාවනා කරන අපේ බෞද්ධ යෝගාවචරන්ට අපි කියනවානේ සත්‍ය කඩා ගන්න එපයි කියලා. සතිපත්තන කියලා වගේ ගින්දර නිමා ගන්න එපයි කියලා. කැලේ ඉන්නකම් කවදාකවත් ගින්දර නිමා ගන්න එපයි කියනවා. යාගෝම කරන්න අත්‍යවශ්‍යයි ඒ බමුණු ධර්ම රකින්නකොට කියලා. ඉතින් මෙයා ඒ වගේම හිතලා දවසක මේ යාගයක් කරන්න හරකෙක් හොයන ඇවිල්ලා මරලයි යහග කරන එකනේ කරන්නේ. කරලා බලනකොට ගින්දර. එයාට හරි ශෝකයක් පහළ වෙනවා. පැවතලියුතු වටිනා යහග කර්මයක් කරන්න ඔක්කොම බඩු සකස් වුණා. ගින්දර නැහැ කියලා ඉතින් ඒ යහග හෝම කරන ස්ථානේ හරක බැඳලා ගමට යනවා ගින්දර අරගෙන. ගින්දර අරගෙනනකොට හොරු වගේක් ඇවිල්ලිවලා ආර හරක කපලා නැට්ටයි අන් දෙකයි විතරක් තියෙනවා. මේ තරුණයා ඇවිල්ලා කල්පනා කරනවා ඇයි හත් දෙටියනේ මේ තීර්දේම දන්න සියල්ල දක්ෂ වූ දෙයයන් ආන්සර Tamanට පූජා කරන මේ පූජාවත් රැකගෙන ඉන්න බැරි නම් මේක මොකෙද්ද දැන් උඹට තියෙන්නේ අන් දෙකයි හටක වලිගේ විතර ඕක කප තෝ මීට පස්සේ මං අදහන්නේ යකෝ උඹට පූජා කරන්න කියනකො හරකවත් රකින්න බැරි නම් උඹ කොහොමද මාව කියලා ඒදා සැක කරලා බුදුනට පස්සේ කියනවා මේ යකාටත් මැවුම්කාරයයි කියලා කියනවනම් ඒ විශාල පටලවිල්ලක් මායාව සහ ෂටකම සහිත ලෝකෙම අපිකාට කියන්න තියෙන මැවුම්කාරය කියලා නෙවෙයි විනාශකයයි කියලා කියනවා. බද්ධාභියෝගයක් මේ විඥානයේ තියෙන ෂටගති මායාවී ගති සහිතව මැවුමක් කියලා කියනවනම් ඒක මැවීම කියලා කියන්නේ ආස්තික වචන. නාස්තික වචන තමයි නාස්තිකයයි කියන්නේ. බුදුන් කියනවා මේක ඉන්නවනම් එහෙම කෙනෙකුට කියන්න තියෙන්නේ මවුන් කාර්යය කියන විනාශකයයි කියලා. මොකද අපි දන්නේ නැති වුණාට අපේ හිත කවදාකවත් අපේ සුභ සිද්ධියට නෙවෙයි වෙන්නේ. ඒක තේරුම් ගන්න දවසේ ලොකු ඉච්ඡා බංගත්වයක් ඇති වෙනවා. උපමාවකට කියනවා නම් අපි වටිනා මණිකක් හෝ රත්නයක් ශීල සම්බතරිමි වේදන් කළ අරගෙන අපි යෝග කරුණෝක tempat කරලා යතුරු හතක් දාලා රැකගෙන ඉන්නවයි කියලා හිතමු. රැකගෙන ඉඳලා අපිට කවදා හරි අමලියක් කරදරයක් වෙච්ච වෙලාවකදී මේක උකස්ට යන්න ගිය වෙලාවේදී ඒ මනුස්සයා කිව්වොත් මේක රත්තරන් නෙමෙයික රෝල් ගෝල්. මේක මැණිකක් නෙමෙයික ප්ලාස්ටික් කෑල්ලක් කියලා මොකද වෙන්නේ? අපි තිබ්බ විශ්වාසයට මොකද වෙන්නේ? තිබුණ අමලියට කරදරයට වැඩිය තව අමලියක් කරදරයක්. අන්න ඒ වගේ අපි මේ විඥානයේ ඉස්සර තියාගෙන විඥානයේ මගේ අත්‍යන්ත වටිනා දේ වශයෙන් හිත කියාගෙන ගියාට ඒක අපිව මායා කරන මායාකාරී බව දැනගන්න සිද්ධ වුණොත් මරණ මොහොතේදී ඉතින් සුනාමි තමයි. සුනාමියට අරගෙන යනවා තමයි මේක නේද මෙතෙක්කල් රැක්කේ කියලා බුදුරජාණන් වහන්සේ කියනවා මෙයාගේ කකුලක් තවත් කඩන්න. ආහාර දෙන තවත් මාර්ගයක් කඩලා දාන්න කාය සංස්කාර සංසිද්ධියට පස්සේ විතරක් එයාට දක්ෂකමක් ලැබෙනවා ඉස්සරහට ගිහිල්ලා කාපට් එක උස්සලා යාට දාව දුවිලි ටික බලන්න මෙන්න වේදනා මෙන්න සංඥා මෙන්න සංස්කාර කියන මේ චිත්ත සංස්කාර දැකගැනීමේ ශක්තියක් තියෙනවා. අන්න ඒවා දැකලා ඒ වගේ යථා ස්වරූපේ ඇති හැටි දැකීමේ අදහසෙන් ඒවට නටන්න ඇරලා ඒක දිහා හැලෙන්නේ නැතුව බලාගෙන ඉන්නවනම් අන්න උන්දට කීයගේ යෝගාවතර. එයාට කියන්න පුළුවන් විපස්සකේ කියලා. එයාට කියන්න පුළුවන් ගඟට ගිහිලට පිළින කෙනෙක් කියලා. ඉතින් මේක මේ අභියෝගයක් මේක සෑහෙන මේ රැඩිකල් වාදී වැඩක්. මේක සෑහෙන විප්ලවීය වැඩක්. ඒක නිසා නොකිරුවයි කියලා දොස් කියන්න යන්නත් එපා. මොකද අපි දොස් කියන්නේ අපේම සංසාරයට තමයි. අපි මෙතෙක් කල් කිරියොත් ඔය හැල්ලම තමයි අපිට දුක එන වෙලාවේදී සංඥා වෙන වෙලාවේදී සංස්කාර එන වෙලාවේදී අපි කොහොම හරි ඒකේ අයිතිවාසිකම් සුරකීම සඳහා මානව අයිතිවාසිකම් කොමිෂමට පෙත්සංගාපයක තමයි මෙතෙක් කල් කරන්නේ. අනේ මට විඳින්න තියෙන අයිතිවාසිකම දුක් විඳින්න තියෙන අයිතිවාසිකමට අත තියන්න එන්න එපා. මට ඒක විඳින්න අවශ්‍යයි. අර හිඟන්නා ට ගානක හම්බෙන තුවාලේ ශනිපිනවට ඉංගන්න කරනවා. ශනිපිච්චම කවුරක්වත් ගානක් දෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ වේදනාව විදිහට තියෙන අයිතිවාසිකම රැක ගැනීම සඳහා පුදුමාකාර හටනක් කරන දවසක. අපි මේ හිතාන්න සංඥා ලෝකේ හීන ලෝකේ ජීවත් වීම සඳහා අපේ හීන ලෝකෙන් අපි අවදි කරන්න එපයි කියලා පුදුමාකාර මහන්සියක් අපති වෙනව ඉදාරින්න මට දකින්න මගේ හීනේ. ඕක තමයි අපි ඉල්ලන දේ උදේ ඉඳලා හඳන්නේ. අපිව නැගිටවන්න එපා මේ නිදෙන්. එතකොට මට හීන දැක ගන්න හම්බ වෙනවා. ඒකම මම මේ කරන සංස්කාර ටිකට අත තියන්න එන්න එපා. ඒක මගේ මානවයිති වාස්කම මේ පරිප්පු ටික බෙදාන කණ්ඩාරින්න. මේ ලිදෙන් ඇදගෙන මට නාන්න අරින්න කාටවත් එන්න එපා පයිප් එකක් හයි කරලා දෙන්න මට කියලා ඔය තුන තමයි අපි රකින්නේ. ඒ මොකද මේ විඥාණය අපේ හිතසුව පිණිස අපේ න්‍යාය පත්‍රයට වැඩ කරන මගේ සූචකේ කරු ගෝලයක් කියලා හිතාන් තමයි වැඩ කරන්නේ. ඒ මොකද සර්වඥාච පහළ වෙන්නේ ඉස්සෙල්ලා සෑහෙන පිටස සැක කරා රූප කියන්නේ ආත්මෙ නෙවෙයි කියලා ඒක සැක කරා. ඒ වගේම වේදනා සංඥා සංඛාර පිළිබඳව සැක නමුත් විඥානය කියන්නේ ආත්මය කියලා තමයි කියන්නේ. විඥානේ ආත්මයෙන් දැන් බුදුරජාණන් වහන්සේ කියනවා විඥානේ කාය සංස්කාර වශයෙන් කකුල කඩපන්. නැත්නම් කබලින්කාර ආහාර පිළිබඳව තියෙන ඒක කරත හැකි ඒක සමතේ කරනකොට සෑහෙන දුරට යන්න පුළුවන්. ඊට පස්සේ යට තියෙන එකේ සංඥා සංස්කාර වේදනා සංඥා සංස්කාර කියන දේවල් මතුවෙනකොට ඒකේ තියෙන මේ වංචනික ගතිය ෂටගති මායාවී ගති අපි කවුරු හරි කරනවා කියනවනම් අපිට එමනස් එක රණ්ඩු කරන්න. ඇයි හද්දෙයිනේ මෙච්චර මේ සිල්ලකිදි කරද්දි මට කරදර කරන්නේ. බලනකොට කරදර කරන්න පිට කෙනෙක් නෙවෙයි ඇතුළෙමයි විඥාණයමයි ඒක දකිනකොට දිව අපාග කණ්ඩ හිත. ඔළුව කපාග කාගෙන මැරෙන්න හිතෙනවා මේක නේද මේ පොහොර දම තමයි හිතී. ඉතින් ඒ නිසා විපස්සනා භාවනා නොකරනවා කියන එකට තරහ වෙන්න නම් දෙයක්. බුදුම හිතෙන්නේ කොහොමද කෙනෙක් විපස්සනා කරන්න කියලා. තමන්ගේම ඇති හැටිය දැක ගන්න තමන්ගේම තියෙන ස්වභාවය දකින්ද විපස්සනා කරනවා කිව්වත් වඳින්න වටිනවා. මොකද ඒක මේ පුංචි වැඩක්. පුංචි සෙල්ලක්කාරකමක් නෙවෙයි. පුංචි රැඩිකල් වැඩක් නෙවෙයි. පුංචි විප්ලවීය වැඩක් නෙවෙයි. විශේෂයෙන්ම ඔය මේ කාය සංස්කාර සංසිද්ධ වල අර චිත්ත සංස්කාර පැත්තට යනකොට චීන මායාව දිහා බැලුවොත් ඒ ඒ කියන චිත්‍රයේ තියෙන සංකීර්ණතාවය දිහා බලනකොට ලංකාවේ අද තියෙන භාවනා මධ්‍යස්ථාන කරන පිස්සු වල හැටි ලස්සනට දැකගන්න. ලං කිසිසේත්ම පටලව ගන්න දෙයක් නැහැ. කොතනද මොකද්ද පැටලිලා තියෙන්නේ කියන එක ලස්සනට දැක ගන්න පුළුවන්. දැක්කට පස්සේ භයානක සංවේගයක් පහළ වෙනවා. දැන් අර ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ සෙල්ලමක් වෙලා. ඉගුරුසරයි කියලා ඒක දීලා මිරිස් අරගෙන හැම තැනම ගා ගන්න කතියක් තියෙනවා. ඒක නිසා ඒ චාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ කියන වචනය ඇතුළමතු කර ගන්නවා න මනං උපාදීස්සාමි නච මේ මනෝනිශ්චිතං විඥාණං භවිෂති इति කියන වචනේ තේරුම් ගන්නවා නම් මේ මනසෙන් ඇති කරන භාවනා වශයෙන් භාවනා කරගෙන යනකොට මතු කරන වේදනා ටිකයි මනෝ විඥා මනෝ සංස්කාර කියන්නේ කියන්නේ චිත්ත සංස්කාර කියලා සංඥා ටිකයි නැත්නම් මේ සංස්කාර ටිකයි නෝපාදීසා මේක මම කියා ගන්න එපා මේක මගේ කියා ගන්න එපා මේක මගේ ආත්මේ කියා ගන්න එපා කියන එකයි මේ ශාරිපුත්තු ස්වාමීන් වහන්සේ pāli භාෂාවෙන් කියන්නේ. අපි මේ සම්බන්ධ කරගන්න හදන්නේ භාවනාවේ ගැඹුරට ගියාට පස්සේ මේ වචනේ තියෙන අර්ථය මතු කරගන්න. නමුත් එතන ආනාපාන අනාථපෙදී කිසිමයි ඉන්නේ භාවනාවේ නෙමෙයි. එයා ඉන්නේ මේ සාමාන්‍ය කායික වේදනා. එයා ඉන්නේ සාමාන්‍ය සංඥාවල සාමාන්‍ය සංස්කාරවල ඒක කවදාකවත් අල්ලන්න බෑ අන්නර විදිහේ භාවනා ගැඹුරෙන් ඇතුළට ගිහිල්ලා කාය සංස්කාර සංසිඳුලා ඇති වෙන මනෝ මනෝ සංස්කාර චිත්ත සංස්කාරවල ඡාටගති දැක්කනම් විතරයි මේ මනුස්සයාට විතරයි මේ ඉන්ද්‍රිය සංවරයක් ගැන හිතන්න පුළුවන්. එහෙම කෙනෙකුට විතරයි බයලජ්ජා දෙක ගැඹුරෙන් පහළ වෙන්නේ. ඒතරකට විතරයි සංසාර සංවේගයේ ගැඹුරෙන් පහළ වෙන්නේ කුමන නැටුම් කෙලි කවට සිනා දා. මේ එදිනදා ජීවිතය ඇති මේ රූප ශබ්ද ගන්ධ රසවත් කාය සංසිඳව ගන්න බැරුව මේකටම පොහොර දම දම ඉඳලා අන්තිමට අර උසස් පෙළ පන්තියට ගිහිල්ලා ප්‍රශ්න පත්‍රය හම්බ වෙනකොට කොහොමද කරන්නේ මේක සංසිඳවගෙන උනත් මේ අස්පනා පිට විපස්සනා කරනකොට උනත් මේක හරහා යන්න බැරි තරම් ඒක ෂට මායාවේ ගති තියෙනවා නමුත් බැරි දෙයක් කියන්නේ නැහැ සරුවත් කළ හැක්කක් කියන එක තමයි මෙච්චර 84000ක් ධර්මස්කන්ධය දේශනා කරලා සීලයක පිළිපදලා සද්ධාවක ඉඳලා මේකයි කළ යුත්තේ මේකයි Taman ගමන් කරගන්න ලොකුම අර්ථ සිද්ධිය කියන එක තමයි මේකෙන් කියවෙන්නේ. ඉතින් ඒක නිසා ඒ භාවනා කරගෙන යන වෙලාවේදී ඒ নানা ආකාරයෙන් ඇත්ත වශයෙන්ම බාහිර අරමුණු ගැටීම නිසා අපිට සිදුවෙන දේට අපි කියනවා රූප දකින්නවා, සද්ද අහනවා, ගඳ බලනවා, රස බලනවා, පහස ලබනවා. භාවනා වෙදී එනවා හිතට රූප පේනවා, හිතට සද්ද ඇහෙනවා, හිතට ගඳ දැනෙනවා, හිතට රස දැනෙනවා, හිතට පහස දැනෙනවා, හිතට හිතවිලි එනවා. මෙන්න මේ දෙක වෙන් කරගන්න බැන්නම් හරි අමාරුයි කමඨාන සුද්ධ. මේ දෙක වෙන් කිරීමේදී ආනාපානෙන් හිත පිට ගියොත් තමයි රූප සද්ද ගන්ධ රස වලට වතුනායි කියලා කියන්නේ. ආනාපානෙ ඇතුළට හිත ගියොත් මානසිකව මනෝ වශයෙන් පහළ වෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ පහළ. ඒ දෙක යෝගාවචරයට සපේලා උත්තර දී ගන්න බැරි නම් කර්මස්ථානචාර වලට කියන්න දෙයක් නැහැ. ඒක තේරුණාට පස්සෙත් ඒක අභාග්‍ය සම්බන්ධ දෙයක් බාහන වැරදිලක් කියලා යෝගාචර සැක කරනවා නම් හරිම අමාරුයි කර්මස්ථානචාර වලට කියන්නේ ඕක භාවනා ප්‍රතිඵලයක්. ඒ සඳහා සම්මාදිට්ඨිය අවශ්‍යයි. ඒ සඳහා යෝනිසමස්කාරය අවශ්‍යයි. ඒ නිසා පෙර දැක්මක් අවශ්‍යයි. මේ නිවන කියලා කියන්නේ සුපර් මාකට් එකේ ගන්න තියෙන දෙයක් නෙවෙයි. ඔතනදී සංශ්ලේෂණය කරගත යුතුයි. ඔය මිත්‍ර ප්‍රතිරූපකයක් වශයෙන් එන්නේ පසමිතුරෙක් මිත්‍රෙක් නෙවෙයි. තරහ වෙන්නත් එපා, බදා ගන්න යන්නත් එපා, මේක අල්ලා ගන්න එපා, මේක මම කියා ගන්න එපා, මේක මගේ කියා ගන්න එපා, මේක මගේ ආත්මේ කර ගන්න එපා. ඉතින් ඒක ඔය මේ නකුල පිට සූත්‍රයේදීත් ඒ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ නකුල පිටු මේ පියතුමාට මතක් කරනවා මේ ඒ ඒ නකුල පිටු කියන්නේ ත්‍රිජානාංශ විසින්ම විපස්සනා පිළිබඳව දක්ෂම මේ උපාසකතුමා කියලා නම් පට බැඳපු කෙනෙක්. එතුමාට කියනවන විඥාණං අත්තනෝ සමනුපස්සති. විඥානේ මගේ ආත්මයයි කියලා අල්ලන්න එපා. මොකද මෙයා මායාව පෙන්නේ. මෙයා කරන හරියක් කරන්නේ ප්‍රෝඩා. ඒ වගේම විඥානවන්තං වාත්තානම් මේ විඥානවත් එකක්. ආත්මය කියලා කියන්නේ විඥානවත්. නැත්නම් විඥානේ නැතුව ආත්මයට යන්න බෑ කියලා වගේ මේ ප්‍රධානම දේ විඥානය කියලා අල්ලන්න යන්නත් එපා. අත්ත අත්තනිවා විඥානං ආත්මය විසින් විඥානේ මවනවා කියලා හිතා ගන්නත් එපා. එහෙම නැත්නම් විඥානස්මින් වා අත්තානං කියලා විඥානයේ පිහිටා තියෙන දෙයක් කියලා ගන්නත් එපා. කොයි දේ කෙරුවත් මේකෙන් අපි විඥානයේ තියෙන ප්‍රෝඩාවට ඇස්පෙන්ඩිමට අහුවිලා පොහොරක් වැටෙනවා. ඒක නිසා භාවනා කරගෙන යනකොට කෙරෙන දේ මොකද්ද කරන දේ මොකද්ද කියන එක තේරුම් ගන්න බැරුව කෙරෙන දෙයටයි කරන දෙයටයි දෙකටම පශ්චාත්තාප වෙන්න පටන් අරගත්තොත් කෙරෙන දෙයටයි කරන දෙයටයි දෙකටම සතුටු වෙන්න පටන් අරගත්තොත් අලකොල මීනකොන අනගත්ත වගේ කේල්ගා පොල්ගා තේරුම් ගන්න බැරි වුණා වගේ හරි අමාරුයි ඉස්සරහට යනකොට පස්සට යන්න. ඒක නිසා මේක පේන්නේ නම් හරියට මේ මරණාසන්න මොහොතදී කෙනෙකුට කිව යුතු නයක් නෙවෙයි වගේ. නමුත් ඒ වගේ මේ වගේ දෙයක් අපි කොහොමද මේ එදිනෙදා ජීවිතය අපි කරන විපස්සනාවට සම්බන්ධ කරගන්න කියන එකත් තැහින ගැට ඇරලා දැනගත යුතු දෙයක්. නමුත් යම් වෙලාවක අපිට කරලම අත්දැකලම භාවනාවදී කරන දේ කෙරෙන දේ ඒ වගේ සිද්ධ වෙන දේ සිද්ධ කරන දේ වෙන් කරලා දැනගන්න හරි අමාරුයි ඒ නිසා ඉංගියකට වගේ තමයි කියන්නේ ඇතුළට යන හුස්ම ආශ්වාස වාසයේ මෙන්න මේ මේ ලක්ෂණ සහිතයි ගිය ටික ආපහු එළියට එනකොට මේ මේ ලක්ෂණ සහිතයි කියලා ආස්වාද ප්‍රසවාස දෙක අතර වෙනස හඳුනා ගැනීම බොහොම ගොරෝසු වැඩක් රූපාකාරයෙන් වෙන වැඩක් අන්නේම ඇතුළේ වෙන හුස්ම සහ පිට වෙන හුස්ම ඇතුළේ වෙන හුස්ම පිට වෙන හුස්ම වෙනස් වෙන ආකාර වශයෙන් දක් ගන්නා සුළු තීක්ෂණ බුද්ධිය තියෙනවා නම් කෙනෙකුට හිතා ගන්න පුළුවන් ඒ මතින් එහෙම නැත්නම් චින්තාමේ වශයෙන් අන්වේ වශයෙන් ණය විපස්සනාට හිතා ගන්න පුළුවන් රූපයක් දකිනකොට සාමාන්‍ය ඇහැට පෙනෙන රූපයකදී හෝ වේවා රූපේ දැකීම නිසා පහළ වෙන මනාපමනාප දෙක රූපයට අයිති දෙයක් නෙවෙයි හිතෙන් ඇති කරන දෙයක්. රූපී වර්ණ සංකාරය වෙන එකක්. ඒක ස්ත්‍රී රූපයක්, පුරුෂ රූපයක්, කහ පාට, නිල් පාට, දිග උස කොට ලකුණු චී. නමුත් ඒක දැක්කට පස්සේ මේක දැක්කා හොඳයි මනාපයි කියලා පහළ වෙන මනාපේව අමනාපේ රූපයට අයිති දෙයක් නෙවෙයි ඒකට හිතෙන් රූපේට වක්කරන හිතට හිතෙන් රූපේට දමන ආලවට්ටමක් කියලා මේ දෙක වෙන් කරගන්න බැරි වෙනවා කියන එක නම් සාධාරණ. නමුත් ඒකට පුහුණුවක් තමයි මේ ආස්වාද ප්‍රසවාස දෙක වෙන් කළා හදවගන්න. පය තබන කොටයි ඔසවන කොටයි තබන කොටයි දෙක අතර වෙනසවත් අල්ලලා දුන්නොත් තේරෙයි මේ රූපයේ මනාපමනාපයක් නැහැ. රූපේ තියෙන සටහන් ආකාර විතරයි. ඒක දකින්නකොට මනාපමනාප පහළ වීම පණ ඇති හිතක හැදී. භාවනා කරනකොට වේදනාවක් එනකොට ඇත්තටම කායික වේදනාවක් වේවා භාවනාවෙන් පසු වෙන වේදනාවක් වේදනාවට මනාපමනාප පහළ වෙන එක පණ ඇති හිතිට කැහැටි. එතකොට මේ වේදනාව එකක් වේදනාවට මනාපමනාප පහළ වීම තව එකක්. ඉතින් මේක ධර්මචනසේ තොක්කක් කරනවා වගේ විස්තර කරනවා මහණි වේදනාව කියන්නේ උලක්. මම කියන එක දුකක් කියලා. හැබැයි මම ඔබට එකක් කියන එක දරන්න පුළුවන්. වේදනාව පිළිබඳ අමනාපය පහළනොත් ඒක දෙවෙනි උලක් එතනම ඇනිච් එකක් ඊට පස්සේ නම් දරන්න බෑ. ඊට පස්සේ කතා කරලා වැඩ. හැබැයි දෙවෙනි උල උඹ ඇනගන්න. එතකොට තේරුම් ගන්න පුළුවන් මේ දැරිය හැකි මට්ටම නොදැරියගේ මට්ටමටපත් කරන්නේ තමන්ගේම අවිජ්ජා පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන මේක නැති කරන්නයි මේ බණ කියන්නේ මේක නැති කරන්නයි බුදුහාමුදුර කියන්නේ උල ඇනිච්ච තන විඳ ගන්නම නමුත් බුදුහාමුදුර කියනවා විඳින්න පුළුවන් වේදනාව විඳින්න පුළුවන් වේදනාව વિશે ඇති වෙන අමනාපේ පහළ වුණොත් නම් විඳින්න බෑ. ඒ අමනාපේ වේදනාවට අයිති එකක් නෙමෙයි අපි මනසෙන් ආරෝපණය කරන දෙයක් ප්‍රක්ෂේපණය කරන දෙයක් ආශව ධර්මයක් අනුශේ ධර්මයක් අන්න ওই දෙක වෙන් කළ දැනගන්නවා කියන එක වේදනාව විඳින වෙලාවේදී විඳ දැනගන්නවා කියන එක රවුරපත් වෙච්ච වෙලාවේ ගින්න සුරුටුපත්තු කරන්න හදනවා වගේ වැඩ. තවුල ගිනි ගත්ත වෙලාවේදී පොඩ්ඩක් කොහොම හිටුවා මේ සුට්ටුපත්තු කරගන්නකම් කියලා කියන වගේ වැඩ. ඉතින් බුදුහාමුදුර අපිට දීලා තියෙන්නේ එහෙම මේ මේ ලේසි අභියෝගයක් නෙවෙයි. හැබැයි ක්‍රමානුකූලව දීගෙන යන. ගොරෝසු තේම් පටන් ගන්න සියුම් දෙයට යනකොට යනකොට යනකොට මේ මතුවෙන මතුවෙන හැම එකටම සැක කරමින් මේ ප්‍රශ්න කරමින් ගුරුවරු මාරු කරමින් කමඨාන මාරු කරමින් ඉරියව්ව මාරු කරමින් කරගෙන ගියොත් ඒක කරන්නේ. දවසක අපි අදිෂ්ඨානයක් කරගන්න වෙනවා මම මේ විඥානයේ තියෙන මේ මායාකාරී ගතිය දකින්න නම් විශේෂයෙන්ම චිත්ත සංස්කාර කොටසට යනකොට ඒ දක්වන්න පුළුවන් බහුරූපෝලක් එහෙම නැත්නම් නැටුම් කෙලී චිනා කවටකම් දකින්නකොට මේවා මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියලා කියන්න නම් මේ සාමාන්‍ය සාංගික දන් දීලා ඇස්සත් දන් දීලා කරන්න. ඊට බොහොම ගැඹුරේ කැපකිරීම පුරුදු. බොහොමත්ම ගැඹුරේ කැප කරන්න වෙන්නේ මෙතනදී මගේ රුචි අරුචිකම්. මම මෙතෙක් කල මනාපයි යමනාපයි කියලා ගෙනාවු රුචි අරුචිකම් ටික తాවකාලිකව පාවද. එතන මගේ පෞරුෂත්වය කියලා එකක් අපි තියාගෙන යනවා. ඒක පාවා දෙන්නේ. මේ පාවා දෙන්නේ සල්ලි ලබා ගන්නවත් ලාභ සත්කාර ලබන්නවත් නෙවෙයි බුදුන් අදහගෙන. එහෙම නැත්නම් මේ සීල සමාධි ප්‍රඥාවක පිහිටලා. ඉතින් ඒක නිසා බුදුහාමුදුරු කියනවා මේ මේ පාවා දීම ශ්‍රේෂ්ඨයි. දානයන්ගෙන් උත්තරම දානය කියලා ඒක නිසා අපි කියන සාමාන්‍ය ආහාර පාන දන් දීලා ඉඳුන් ඉටුන් දන් දීලා පුරුදු කරන්නේ. කරලා කරලා කරලා වෙන දෙයක් වෙච්චාවයි භාවනා විදි ඒ කොයි දේ ආවත් හිත කලබල කරගන්න නැතුව සැක කරන්නේ නැතුව මේ එන භාවනා විදි මතුවෙන දේවල් මම කියාගන්න නැතුව මගේ කියාගන්න නැතුව මගේ ආත්මේ කියාගන්න නැතුව යනවන ඒක බුදුහාමුදුරන කවදාකවත් කෙනෙකුට පටවන්න පුළුවන් දෙයක් නෙවෙයි බලපෑම් කරන්නවත් අයිතිවාසිකමක් නැහැ බුදුහාමරනේ. බුදුහාමර අද්දක උස්සලා පස්සට යනවා. මට කරන්න දෙයක් නැහැ. හැබැයි මම ඔයාලට කියලා තියන්නම්. බාහනදි මේක එනවා ටික ටික හරි කමක් නැහැ වෙන්නට වැඩි ඉවසගෙන මේ අෂ්ටලෝක ධර්මයේ කම්පා වීම තමයි සංසාරයට හේතුව. කම්පා නොවි ඉඳනම් කැපකරන්න වෙන්නේ මේ රුචිත් කන්ටික කැප. පෞරුෂත්වය කැප කරන්න. අන්තික ප්ලාස්ටිලා යන්නේ. ප්ලාස්ටිලා ගිය දවසේ ටික ටික ටික ටික වැඩනකොට එහෙම ගිහිලා කට්ටයක් පැනපු කෙනෙක් තමයි මේ අනාථ පිටික සිටුමා කියන්නේ ඒ නිසා ඒකට මතක් කර දීම පමණයි සාරිපුත්තු සාංශ කරන්නේ. දැන් අපි කරන්න හදන්නේ ආධුනිකයෙක් කරන්න හදන්නේ ඒකට මේ ප්‍රතිශක්ති වඩන ඒකට ගැම්ම ගන්න එක. ඒකට හිත තන වඩාගෙන යනවා මම අද වෙනකට වඩා මේක ඉවසාගෙන දරාගෙන ඉස්සරහට යන්න ඕනේ කියලා යන්න පටන් අරගත්තොත් ඒ බුරුම ස්වාමීන් වහන්සේ බණ කියනකොට කියන්නේ ඒ යෝගාවචරයට මයි ඉස්සල්ලාම තේරෙන මං වෙනදටත් වඩා දරුණු වේදනා තියෙන දරුණු සංඥාවල් වලින් මාව හොල්ලන්න හදාති. දරුණු දේවල් වලට මගේ හිත අරක කරපම් මේ කරපම් කියලා මේ නිර්මාණශීලීත්වයේදී කිසි දෙයක්කට නොසැලී අර කරගෙන ගිය භාවනා සතිය සමාධිය ආනාපාන දිගටම පවත්වාගෙන යනවා අද මට වෙනදට වැඩිය යන්න පුළුවන් වුණා කියලා තේරෙනවා නම් ඉස්සල්ලාම තේරෙන යෝගාව. ආයි කාගෙන්වත් අහන්න දෙයක් නැහැ. මේ මට මේ මොකද වෙන්නේ මේ ඉන්නේ මං උද්‍යප්පේ ඥානේද සංකාරූපිකා ඥානේද මොනම පටලයක් පට්ටමක්වත් අවශ්‍ය කරන්නේ. වෙනකට වඩා මම ආද මගේ රුචාචුකම් කාවා දුන්නා මම ඉදිරියට ගියා කියලා වැටහෙනවනම් ඒ යෝගාවචර අනිවාර්යයෙන්ම නැගිටින්නේ වෙනකට වැඩි ආත්ම විශ්වාසයක් අදිෂ්ඨාන ශක්තියක් චිත්ත ශක්තියක් ඇතුව ඉති මේක ක්‍රමයෙන් තමයි පුරුදු කරන්නේ. එක රැයකින් එක බණකින් එක පහරකින් කරන්න බෑ. නැවත නැවත නැවත කරනවා නම් ඉතින් කරන කිරීම සඳහා ගත කරන ජීවන රටාවට එවන තමයි ප්‍රයත්නයේට මේ ගිහියෝ නැත්නම් පු탁ජනේ කෝක වෙතත් බුද්ධ ආදී උත්තරමන් නැසලා ඈත ඉඳලා සාදුකාරයි. තම තමන් එක එකන එක එකන මේ කරගෙන වැඩ වැඩවලට බුද්ධ ආදී උත්තරමන් සාදුකාර තුනට අපේ ගමේ රටේ මිනිස්සු කියන්නේ භාවනා පිස්සු ඇදිලා තියෙන කියලා. එයාට භාවනා පිස්සු තියෙන ඒක නිසා අපි කියන දේ තේරෙන්නේ නැහැ. එයා කියන දේ අපිට තේරෙන්නේ නැහැ කියලා අපි ලොකු සාංශ ලියලා තිනවා කියලා පිළිච්ච පඩික්‍රමකට තරංගව සලකන්නේ නැහැ කියලා එහෙම භාවනා කරනවා. නමුත් බුද්ධ ආදී උත්තරමයන් වහන්සේලා ඈතින් කරු කරනවා අනේ මේ පුරුෂයාට මේ මේ යෝගාවචරයට සියලු සම්පත්තියේදී මේ විඥානයේ තියෙන මායාකාරීකම දැන ගැනීම සඳහා කරන මේ කැපකිරීම මේ කරන නැවත නැවතත් මේ යොදන යෙදීම නෛර්යානික පැත්තෙන් විතරයි එනසං සද්ධර්මී පැත්තෙන් විතරයි අගය කරන්නේ. කවදාකවත් මේ ලාභ සත්කාර පැත්තට නෙමෙයි. ඉතින් අපි හිතා ගන්න ඕනේ මේ අවුරුදු 2600ක් ගේ ශාසනයක අපි ඇති වෙන්න සංසාරේ කාලා තියෙනවා. අපි ඇති වෙන්න මේ වේදනායනකොට සංඥායනකොට සංස්කාරයනකොට විවිධ ලාමක ක්‍රමවලින් මග අරින්න උත්සාහ කළා කියන කවදාකවත් හරි ගිල්ල නැහැ. දැන්වත් අඩු ගානේ මේක කාගෙන ඉදිරියට යන්න මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ අනාථපිණ්ඩික සිතුමාන් දීපු ඒ බණ ඒ කමටහන් අපේ භාවනාවේදී අර තීර්ණාත්මක මොහොතේදී අපට පහන් වැටක් වේවා. එහෙම වෙලා ඒ සතිය පවතිනවනේ. සමාධිය දිකට පවතිනවනේ. මම මේ සතියට සමාධියට අනුග්‍රහ කරන්න ඕනේ. මගේ රුචි අරුචිකම් පාවාදී දුන්නට කමන්නේ. පෞරුෂත්වේ පාවා දුන්නට කමන්නේ මේක සාසනී පණනල එහෙම නැත්නම් සජීවී ධර්මයි කියලා එතනදී වැටහෙනවනම් ඒක තමයි අපිට පිළිතුර. එසේ වැටහීම පිණිස නැත්නම් ධෛර්ය පිණිස මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතනින් නැවත කරනවා. ශිරු දිනාටම සනසිමු දා වේවා කියලා. අපි වෙලාව සටහන් වෙනවා 1යි 11ට. ඉතින් මේ සම්බන්ධව මෙතෙක් කියපු දේවල් සම්බන්ධව කාට හරි ප්‍රශ්න ප්‍රකාශන විවේචන තියෙනවා නම් අපිට විනාඩි 5-10ක් ඒ සඳහා ගත කරන්න පුළුවන්. දවල් දාහනේ සඳහා තියෙන වෙලාවේ ටිකක් ඉතුරු තියෙනවා ඒ නිසා මම ආර්දනා කරනවා ඒ සම්බන්ධව කීිත කළ යුතු දෙයක් තියෙනවා කරුණාකරලා ඉදිරිපත් කරන්න. හොඳයි එහෙම නැත්නම් අපි සක්මන සඳහා විවේක ගන්නවා. Thank you.